අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනාවේ අවශ්‍ය ධර්මදේශනාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛු සුයිමුත්ත චිත්තෝ හෝති ඉද භික්කවේ භික්ඛු රාගා චිත්තං විමුත්තං හෝති දෝසා විමුත්තං චිත්තං හෝති මෝහා චිත්තං විමුත්තං හෝති තී අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ සාරිපුත්තු ස්වාමීන්සේ කරුණු 10කින් යුක්ත මේ පාඩම් පන්තියේ උගන්වන්න හදන පාඩම් පන්තියේ නම් වෙනි කාරණාවටයි මුලපිරුවේ ඒක සුවිමුත්ත චිත්තං හෝති කියලා මනාකොට මිදිච්ච හිතක් මේ ආදී වාස 10න් එකක්. ඉතින් මේක බොහෝ විට භාවනා ලෝකේ නිතරම පාවිච්චි වෙන දෙයක්. එහෙම නැත්නම් භාවනා ලෝකේ භාවනාව කියලා හඳුනගන්නේ ගොඩක් වෙලාට චිත්ත භාවනා විදියට චේතෝ විමුක්ති විදියට සුවිමුක්ති චිත්තං හෝති කියලා. ඉතින් සරුවචන් වහන්සේගේ දේශනාවෙත් ඔය අනුග්‍රහිත සූත්‍රේ පවා සඳහන් කරලා තියෙනවා පංචෛ බික්කවේ අංගේ අනුග්‍රහිතා ධම්මා දිට්ඨි චේතෝපල විමුක්ති ආච හෝති චේතෝපල විමුක්ති සමාපත්තිය ආච පඤ්ඤාපල විමුක්ති ආච හෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්තිය ආච කියලා දෘෂ්ටිය පස් ආකාරයෙන් සිදු කරගත්තොත් එතකොට මේ චේතෝ විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය ලැබෙනවා එතකොට මේ චේතෝ විමුක්තියට සම්බන්ධ පාඩේ තමයි මේ දස අරිය වාසවල ඉද බික්ක වේ බික්කෝ රාගා චිත්තං විමුත්තං හෝති දෝසා චිත්තං විමුත්තං හෝති මෝහා චිත්තං විමුත්තං හෝති කියලා. යම් වෙලාවක හිත ශාහතික වශයෙන් Tamanට කියන්න පුළුවන් නම් ඇලීම් ගැටීම් දෙකෙන් තොරයි Taman මේ බව දන්නවනම් ඒකට කියනවා රාගෙන් හිත විමුක්තයි දෝෂයෙන් හිත විමුක්තයි ඒ බව නොදැනීමක් නැහැ හොඳටම දන්නවා ඉතින් මෙන්න මේක අවස්ථා කීපකින් ඔප් නැංගෙනවා. අවස්ථා කීපකින් වර නැගෙනවා. අවස්ථා කීපකින් හැව හැලෙනවා. ඉතින් වෙන්න වෙන්න සම්මාදිටිය ඍජු වෙනවා. ඉතින් අපි අර ඊයේ සාකච්ඡා කරපු මේ පස්සද්ද කාය සංඛාර කියන එකටත් මේකේ සම්බන්ධයක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ කාය සංස්කාරය එහෙම නැත්නම් අපි ආස්වාද ප්‍රසාද දෙක වශයෙන් ගන්න එක ඒක සංසිඳෙන්න සංසිඳෙන්න කෙනෙකුට හිතේ ලොකු සාන්තියක් ඇති වෙනවා. එහෙම නැත්නම් දරත පරිලහ නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක යම් වෙලාවක ඒ කාය සංස්කාරයන්ගේ සංසිඳීමේ මට්ටම් වල ගැඹුරම පෙන්නකොට එහෙම නැත්නම් ඒකේ උපරිමයේ පෙන්නකොට පෙන්වන්නේ ඒක හුස්ම නොදෙනී යන අවස්ථාව කියලා ඒක චතුත්ථ ධාන සමාධිය විදිය. ඉතින් ඒ චතුත්ථ ධාන ආදී දේවල් සරුවචන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලත් ඉන්දියාවේ තිබුණා. ඒක සරුවචන් වහන්සේ බෝසතාන් වහන්සේ නමක් විදිහට පස්චිම භවිකව මෙවුවා පුහුණු කළා තියෙනවා. ඒ සංජය පරිබ්‍රාජිකයා ගාව. එහෙම නැත්නම් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වගේ ඇත්තෝ ගාව ගිහිල්ලා මේක තවදුරටත් අරූප ධානය දක්වම වඩලා තියෙනවා. ඉතින් වඩන හැම වෙලාවෙම ලොකු සාන්තියක් හම්බ වෙනවා. ඒ නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා අපිට භාවනාවට පෙළඹෙන්න නැත්නම් භාවනාවට ගැඹුරට යන්න සම්දිස්ථාන වශයෙන් කියනවනම් ඒ පළවෙනි ධානයේ උපචාර අවස්ථාවේදී පළවෙනි ධාන උපචාරයේදී පවා කෙනෙකුට විපස්සනාට හරවන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙන් පුළුවන් දෙවෙනි උපචාරයෙන් පුළුවන් දෙවෙනි ධ්‍යානෙන් පුළුවන් ආදි වශයෙන් 17 පොලක තියෙනවා අපිට මේ සමාධියේ 17 පොලක අපිට තියෙනවා විමු විපස්සනාට හරවන්න පුළුවන් තැන්. ඉතින් ඒකේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා ඒක දැනගෙන හිටියා. දැනගෙන ඉඳලා බුදු වුණාට පස්සේ මේ සම්දිස්ථාන 17න් ආර්ය මන්සන්දිය විදිහට දක්වලා තියෙන චතුත් අධ්‍යාන සමාධිය. ඉතින් ඒක නිසා මේ බුද්ධ ජයන්ති කාලේ වෙනකොට ලංකාවේ ඇතිවෙච්ච ඒ භාවනා ලෝකේ පුනරුදයට මේක විශාල වාදවලට විවාදවලට හේතු වෙච්ච කාරණාවක් තිබුණා. මේ කෙනෙක් විපස්සනා භාවනාවට යන්න නැත්නම් මෙලෝ වශයෙන්ම දුක් ගෙවම් කරන වැඩ පිළිවෙලට යන්න අනිවාර්යයෙන්ම චතුත් අධ්‍යාහනය ලබන්න ඕනේ. ඒක තමයි මන්සන්දි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ චතුත් ධාන මන්සන්දී එහෙම නැත්නම් මේක කියන විදිහට සුවේ මේ පසද්ද කාය සංකාර කියනකොට ඒකට පොතේ දෙන නිර්වචනේ චතුත් ධානය නිර්වචනය කරන්නේ ඉද බික්ක වේබික්කු පුබ්බේව සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස දෝමනසං අත්ංගම අදුක්කම සුඛං උපෙක්ඛකෝ සති චතුත් පරිසුද්ධා චතුත් ඥාන උපසම්පජ්ජ විහෙරති. එයා ඒ පස්සද්ද කාය කියන ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම අඩුවටම සංසිඳන වෙලා වෙනකොට සුකස්සච පහනා දුක්කස්සච පහනා. කියන්නේ තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛය ඒක ඇලෙන බැඳෙන දෙයක් බව දැනන ඒකත් අයින් කළා. දුක කොහොමඩක්වත් නැහැ. සුකස්සච භාවනා දුක්ඛස්සච භාවනා සෝමනස්ස දෝමනස්සාන අත්ථගමා ඒ මානසික දුක මානසික සුඛ කියන දෙකක් නැහැ. කායික සුඛ කායික දුක දෙකක් නැහැ. මානසික දුක මානසික සුඛ කියන දෙකක් නැහැ. උපේක්ඛකෝ සති පාරිසුද්ධින් චතුත්ථ ඥාන ඥාන චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරදී. එයා හොඳ උපේක්ෂාවෙන් ඉන්නවා. අදුක්ඛම සුඛ උපේක්ඛාවෙන් සතිය තියෙන හොඳටම. ඒ චතුත්ථ ඥාන ඥානෙ තමයි සාමාන්‍යයෙන් හතරවෙනි ධ්‍යානෙ තමයි සාමාන්‍ය ආර්යමන් සම්දි විදිහට සලකන්නේ. ඉතිහාසගතව ලංකා ඉතිහාසයේ මේ බුද්ධ ජයන්ති කාලේ වෙනකොට. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් මේ ධ්‍යාන නොලැබීම නිසා මෙලව මේ ජීවිතයේදී මේ බුද්ධ ශාසනයට ගෞතම බුද්ධ ශාසනය ආය නිවන් දකින්න බෑ කියලා නිගමනයකට ගියා. ඒ නිගමනයට ගිය එකේ ලංකාවේ සාමාන්‍ය ජනවාරි තියෙන එක තමයි ඒ අන්තිම රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ ඒ වැඩ හිටිය පන්සලට ගිහිල්ලා වඳිනවා රහතන් වහන්සේලාගේ પરම්පරාවේ නිමාව කියලා. ඒක තේරවාද රටවල් වල මේ විදිහට අවසාන රහතන් වහන්සේ කියලා වඳින එකම රට ලංකාවේ කියන්නේ රහතන් වහන්සේලාගේ පෙනී පෙට්ටියට ඇණී ගහලා බලලා ඉවරයි. ආය රහත් වෙන්න බෑ. ඒකට හේතු වුණා මේ ආර්ය මන්සන්දිය මේ චතුත්ථ ධානයේ නිසා. ඉතින් ඒ ඒ තියෙද්දිත් මේවා ගැන දැනුමක් තියෙද්දිම තමයි මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ ඒ චතුත් ධානෙම නැති වුණාට ඊට පහළ සමාධි නැත්නම් ධාන එතන අඩුම ගානේ උපචාර සමාධිය පළවෙනි උපචාර සමාධිය හෝ ගන්න පුළුවන් කියලා එතනින් විපස්සනා පටන් ගන්න පුළුවන් කියන කතාව ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට මේ කතා කරන්නේ මේ සමත මාර්ගේ යන ගමන් කොයි වෙලාවෙද විපස්සනාවට හැරෙන්න පුළුවන්නේ උපරිම සමාධිය තියාන හැරෙන එක තමයි වඩා සුඛෝපභෝගී ක්‍රමය නමුත් යන්තම් දන්තම් පදං කියලා පළවෙනි ධ්‍යාන සමාධියදීම උපචාරදීම කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට බුදුගෝසාචාර්යන් වහන්සේ විපස්සනාට හරවන තැන් පෙන්නකොට සවූපචාර අට සමාපatti කියන වචනේ ලියවිලා තිනවා. විසුද්ධි මාර්ග උපචාර සමාධිය හෝ අටවෙනි ධ්‍යානෙ. ඒ අතරමැද ඕනම තැනකින් හරවන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ප්‍රශස්තම තැන ආර්ය මන්සන්දිය ඔය කියන පස්සද්ද කාය විස්තර කරන සෝක දුක නැති සෝමනස දෝමනස කියන මානතික දුප දුක සැප දෙක නැති අදුක්කම සුඛ උපේක්ෂා ඒකට චතුත් ධානය උපේක්ෂාව කියලා කියනවා ඒකෙන් පිරිසිදු වෙච්ච චතුත් ධානය. ඉතින් ඒක තිබිය යුතුයමයි කියන ආචාර්යරු කීප දෙනෙක් දැනටම ජීවත් වෙනවා. ඒගොල්ලත් හරිම ප්‍රසිද්ධයි. ඒගොල්ල ප්‍රසිද්ධියම කියනවා භාවනා කරලා ඇති වැඩක් නැහැ. ඒ ධානයේ නැතුව කිය. නමුත් මේ අතරමැද ඒ ප්‍රධාන වශයෙන්ම මේ අවස්ථාව සඳහා බල කණු එහෙම නැත්නම් කඳවුරු තියෙන බුරුමේ බුරුමේ ඒ මහා ශීක්‍රමේ සහ ගෝයන්කා භාවනා ක්‍රමය කියනවා මෙච්චරම තද බල සමාධියක් ඕනේ නැහැ කියලා. නමුත් පාව ක්‍රමයයි තවත් තියෙන ඇත්තෝ කියන අනිවාර්යම තියෙන්න ඕනේ කියලා. මම මේ කතා කරන්නේ මේ පස්සද්ද කාය සංඛාර කියන වචෙන් සාපේක්ෂව හෝ එහෙම නැත්නම් කතංච බික්ක වේ බික්කු සූමිත්‍ත චිත්තෝ කියන කතාව නෙවෙයි. ඒ දෙකෙන්ම සඳහන් කරන මේ සමාධිය කොයි තරම් කොයි තැනකදී අපිට අපි යන ගමනට විපස්සනාවට පාදක කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා කොයි නව කොයි එක නවත් හොඳම සමාධියක් තියෙන කෙනාට ගමන පහසු ඒකට අපි කියනවා සුඛ ප්‍රතිපදාව කියලා. අඩුම සමාධියක් අනෙක් කෙනාට කියනවා දුක්ඛ ප්‍රතිපදා කියලා. එයා එතන එතන උපීපින් තමයි යන්නේ. ඒ සුඛ ප්‍රතිපදාවෙන් ගිහිල්ලා කිපා විඥා කියලා කියන්නේ ලැබෙන පළවෙනි දෙවෙනි අවස්ථාවේදීම නිවන හඳුනා ගන්නවා විමුක්ත හිතක් ඇති කරගන්න. සමහරුන්ට ඒක කොච්චර ආවත් අඳුරගන්න බැරි නිසා දුක් දන්දා විඥා මේක වෙන්න ඇති එහෙම දෝ මෙහෙම දෝ කියලා සැක කර කර තෙපර බබා ඉඳලා අඳුරගන්න ක්‍රමයකොත් තියෙනවා. ඉතින් ඒකට සුඛා පටිපදා කිප්පා විඥා දුක්ඛා පටිපදා දන්දා විඥා කියලා ක්‍රම කීපයක් තියෙනවා. නිවන නම් එකම තමයි. නමුත් ඒක එළඹුණාම මේකයි මේ නිවන කියන්නේ කියලා හඳුන්වා දීම සඳහා එකේ පාටක් ගඳක් රසක් හැඩයක් නැහැ. පොත් හරියට විස්තර කරනවා මෙන්න මෙහෙමයි අඳුරගන්නේ කියලා කියන්නේ. ඔක්කොම ඒගොල්ලන්ගේ ආචාර්ය මත මිසක්කා මේක නිර්වචනය කරන්න බෑ. ඒ නිසා මේකෙන් මූල ධර්ම හදන්න බෑ. මේකෙන් කාටවත් තව කෙනෙක් ගම ඇනලා කියා ගන්න බෑ. ඒ නිසා තමන්ගේ මේ විමුක්ත කියන වචනේ තමන්ගේ හිත කොච්චරක් නිදහස් වුණාද කියන එක ලන්සු අඩුම ලන්සුව තියෙන්නේ තමන්ගේ හිතේ තියෙන අසහනය දුරු වෙනවද? තමන්ගේ හිතේ තියෙන ආතතිය අඩු වෙනවද කියන එක තමයි නිවන දක්වා යන අතරතුර පෘථග්ජනෙකෝ සේක පුද්ගලයෙක්ගේ මනුන් දන්නේ. ඉතින් ඒක තව කෙනෙක්ගෙන් අහනවා නම් ඒ කියන්නේ එයා තාම ආතතිය කියන එකවත් දන්නේ නැහැ. එයා තාම අසහන කියන එකවත් දන්නේ නැහැ. ඒ කියන්නේ සංසාර දුක දන්නේ නැහැ. සංසාර දුකෙන් ගැලවෙන්නත් නෙමෙයි භාවනා කරන්නේ. ඉතින් එහෙම කෙනාට නිවන ඇවිල්ලා කොච්චර දෝ හැප්පිලා යන්න ඉඩ තියෙනවා. මණිකලේ පය වැදුනට කණා ඇහිඳලා ගනීද කිව්වා වගේ. ඉතින් ඒක නා කවදා හෝ මෙන්න මේකයි මෙතනින් මේ ප්‍රතිපදාවෙන් අදහස් කරන්න කියන එක තේරුම් ගන්න ඒ අපහසුතා දුෂ්කරතා රාශියක් පහු කරගෙන යන්න ඕන. ඉතින් ඒක නැතුව දකින්න පළවෙනිම තාම වගේ. මේක වෙන්න ඇති කියලා අල්ලගෙන ඉන්නකට තමයි කියන්නේ කිප්පා විඤ්ඤා කියලා වහාම තේරෙනවා. ඒ තරම් ඒක යා දුක තේරුම් ගන්න තියෙනවා. ඉතින් අද භාවනා ලෝකෙ දිහා බලනකොට උඟ දෙනෙක් භාවනා කරන්නේ මොස්තරේට. භාවනා කරන්නේ නිකන් හම්බෙන්න නිසා. ඉතින් ඒ නිසා මේ පාරේ මම යන්නේ යනකොට අසහනේ දුරු වෙනවද ආතතිය අඩු වෙනවද කියලා ඒකේ නා ඒක නෙවෙයි මිනුම් දණ්ඩක් තියාගෙන ඉන්නේ. වෙන වෙන දේවල් මිනුම් දඬු වලට තියාගන්න හදනකොට ඒ දෙන්න එකම තැන වටවලල්ලේ යන්න ඉඩ තියෙනවා. ඒක නිසා සංසාර දුක දක්නා වූත්, දන්නා වූත්, සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනාට අටුවාචාර්ය වංශලා භික්ඛු කියන නම දෙනවා. භික්ෂුව. භික්ෂුව කියලා කියන්නේ සංසාර දුක දාන්නවා. සංසාර දුකින් කටයුතු ගැලවීමට කටයුතුත් කරනවා. ඉතින් නිසා මේ සුවිමුක්ත චිත්ත කියන හිත විමුක්ත වෙන්න හිතේ බැඳිච්ච අවස්ථාව හොඳට තේරුම් ගන්න. තේරුම් ගන්න නැතුව ඒකේ ගැළවුමක් හොයන්න බෑ. හරියට වතුර හොඳට බීලා ඉන්න එකනහට තව වතුර වෙදෙන්න හදනවා වගේ. ඊට වටිනාකමක් නැහැ. පිපාසෙ තියෙන එකනහට නම් කොච්චරද වතුර බොන්න කියලා ඇහුවොත් ඔබට පිපාසි වෙනකම් බීපන්. මං කොහොමද දන්නේ පිපාසි වෙච්ච බව? ඉතින් අපබ්‍රංශ ප්‍රශ්නයක් නේ. මම මම මිලිමීටර් 10ක් වුණකොට පිපාස සංසිඳිද 20ක් වුණ. උඹේ පිපාසේ තාරෙත් තමයි. ඉතින් ඒක අර ප්‍රත්‍යක්ෂණය කිරීමේදී මේ සුවිමුත්ත චිත්ත කියන එක ගොඩෙනකොට ඒක හමුණත් මුලිච්චුණත් ඒක පිළිබඳව ස්ථාවර අදහසකින් ඉන්නවා නම් මේකමයි සුවිමුත්ත චිත්ත කියලා ඒ අදහස අනුව ගැලපෙන කෙනෙක් මට්ටමට ආව නැත්නම් එයා පිළිගන්නේ නැහැ. නමුත් ඔය පටිසම්භිදා මාර්ග වගේ පොත්වලට එනකොට ඒ සුවිමුත් තත්වය අවස්ථා පහකින් විස්තර කරනවා. එහෙනම් මාර්ග ඥාන හතරක් මාර්ගයෙන් විස්තර කරනවා. ඒ කොයි එකෙත් විස්තර කරන්න උත්සාහ කරන්නේ දරත පරිලහ, දැවිලි තැවිලි, එහෙම නැත්නම් අසහන, චිත්ත පීඩා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අද කතා කරන එකයි හෙට කතා කරන තියෙන සුමිත් පඤ්ඤා කියන එකයි බලනකොට තියෙන්නේ මේ විමුක්තිය සුද්ධ වේගන යන පාරේ තවත් එක ලුණු පොත්තක් ගැලවිලා දැම්මා වාගේ එතනදී එයාට සියලුම කෙලෙස් ප්‍රහාණය වෙච්ච බව දන්නවා. දැන් මෙතන තියෙන්නේ වෙච්ච වෙලාවේදී දැන් කෙලෙස් ප්‍රහාණය වුණා කියලා දන්න. ඒක හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් කෙලෙස් වෙන වෙලාව දන්නවා. ඉතින් ඒ නිසා සුමිච්ච චිත්ත ඉඳලා සුමිච්ච පඤ්ඤා කියන තැනට යන්නේ නිවන් ලබන වෙලාවේ හිතේ පිරිසුදු වෙච්ච වෙලාව දන්නා වගේම පිරිසුදු හිත කෙලසෙන වෙලාව දන්නවා. පිරිසුදු වෙන වෙලාවේදී වගේම කෙලසෙන වෙලාවේ සමහිතින් ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඒ නිසා පසුකාලීන ආචාර්යවරු දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් කෙලසිච්ච හිතක් පිවිසිරු වෙන බව දන්නේ කොහොමද? පිපාසිත කෙනෙක් වතුර විදුරක් අම්බෙචාන් සතුරු වෙන්නා වාගේ. පිපාසාව සම්සිඳවන්නා වාගේ. අහත්‍ය සංදිඳවන්නා වාගේ. තුවාලයක් තියෙන කරන බේත් බෙදන වෙනකොට සුව වෙන්නා වාගේ. නමුත් මේ තුවාල නැවත පහළ වීමේ හැකියාව තාම තියෙනවා. නැවත පිපාසය ඇතිවීමේ හැකියාව නැවත තියෙනවා. අන්න ඒක එනකොට අයියෝ මම වතුර බීපු මිනිස්සයා කොහොමද මට තාම පිපාසෙ ඉන්නේ කියලා වතුර බීලා ඉවර වෙලා පිපාසි වරච්ච වෙලා නු වතුර එපා වුණානේ. දැන් ආයේ ඇතිවීමක් එන්න පුළුවන් කියන එක නැතුව නිච්ච සංඥාවකට යනවා. ආයෙත් නැති වෙයි කියලා. එතකොට යාට වතුර වරක් බීලා පිපාසයේ සංසුඳවගෙන සතුටු වෙච්ච කෙනෙකුට වුණත් නැවත නොයි කියලා හිතුවට හිතපු හිතුවොත් එන හැම වෙලාවෙම දුකක් වෙනවා. මේ අර හිතාගෙන චින්තන රටාව නිසා. දැන් ආපහු එන්න පුළුවන්. ආපහු වතුර බීපම යනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ධාරත පරිලා අසහන හරියට සැප වගේ හරියට ප්‍රීතිය වගේ, හරියට සුඛ වගේ ඒ යන එන දේ ඕකට සැලෙන්නේ නැති මනසක් හදන එක තමයි අපිට එහෙට සාකච්ඡා කරන්න තියෙන්නේ. අද තියෙන්නේ එහෙම සැලෙන මනසක් සහිතව ඉන්න කෙනෙකුට වුණත් නැත්නම් සංසාරගත පෘ탁ජනයෙකුට වුණත් මේ භාවනා ක්‍රමයේ කරනකොට එයාට පදාස පිටින් හිත කෙලස් නැති තත්වයක තියාගෙන ඉන්න පුළුවන්. එතකොට එයා සංඥාවක් ගත්තොත් මේක මගේ දැන් බුද්ධියට සින්න වෙලා තියෙන්නේ. ආයෙනම් මගේ හිත කෙලසෙන්නේ නැහැ කියලා ඉතින් ඒ කෙනාට පශ්චාත්තාප වෙන්න වෙනවා කවදා හරි ආයේ හිතට කෙලෙස් එනවා දකින්නකොට. ඉතින් ඒ කෙනාට කිව්වොත් ඔය කොච්චර කෙලෙස් නැතුව හිටියත් ආයේ එනවා බං කිව්වොත් එයා භාවනා කරන්න ගන්නෑ. ඊට කියන ඔව් ඔව් එහෙම තමයි. නැති වෙනවා තමයි නැතිච්චා මෙච්චර සැපේනවා තමයි මෙච්චර සාන්තිකර තත්වයක් එනවා තමයි කියලා එයා උනන්දු කෙරෙව්වට මේ මේ පිරිසුදු වෙච්ච තත්වය ආපහු කෙලෙසේකින් රාගෙන් ද්වේෂයෙන් මොහෙන් ආතුර වෙන්න පුළුවන් බව නැතිකරන්න පොරොන්දුවක් සමතේ නැහැ. චේතෝ විමුක්තිය නැහැ. සෑහෙන ප්‍රදේශයක් නැතුව පාත් ගන්න පුළුවන්. හැබැයි ආයේ එන්න පුළුවන්. ඉතින් චේතෝ විමුක්තිය අදහන කෙනා චේතෝ විමුක්තිය ලැබිච්චාම සතුටු වෙන්න වගේම නැවත එහෙව් එකක් කෙලෙසෙනවා දකින්නට අර තරම්ම කනගාටු වෙනවා. දැන් එයා කනගාටු වෙන්නේ සතුටු වෙන්නේ කාමයේ අනුව නෙමෙයි. එහෙම නැත්නම් ආමිෂ සුඛයට නෙවෙයි, निराමිෂ සුඛයට. ඒ නිසා මේ සතුට කනගාටු දෙක වටිනවා කාමයට වැඩියි. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නෙක්ඛම්ම ගේහසිත සෝමනස්ස ගේහසිත දෝමනස්ස කියලා. මේ ගෙදර දොර ඉන්නකොට ගෘහාසිතව අපිට එන සොම්නස් දොම්නස් දෙක ඒක කියනවා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක දුවා දරුවන් හරක බාන වැස්ස අවුව නිසා ඇති වෙන දුක සැප. ඊට පස්සේ අපි හිතුවොත් ඒක නා අබිනිෂ්ක්‍මණය කළ නැත්නම් මේ වගේ තැනකට ආවට පස්සේ දෝමනස් ගේසිත සෝමනස් දෝමනස් නැහැ නමුත් නෙක්ඛම්මසිත සෝමනස් දෝමනස් තියෙනවා අපි නික්මුණාට මෙහිදී අපිට කරන ඔක්කොම අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ වෙන්නේ නැහැ සිව්පස්සේ ලැබෙන්නේ නැහැ ඒකට කනගාටුවක් එනවා ලැබිච්චාම මට ඕන විදිහට සතුටකුත් එනවා ඒකට ගෘහාසිත සැපයකට නෙමෙයි මේක දාන්නේ මේක නෙක්ඛම්මසිත දෝමනස, නිකම්මසිත, සෝමනස කියලා අපි කරන්නේ අර ගේහසිත පවතින ගොරෝසු සෝමනස දෝමනස දෙක, නිකම්මසිත සෝමනස දෝමනස දෙකෙන් ප්‍රතිස්ථාපනය කිරීමක් මෙතන කෙරෙන්නේ. ඉතින් එතනත් දුක තියෙනවා. දෝමනසයක් තියෙනවා. ඉතින් මේ දෝමනසේ එනකොට සතුටු වෙන්න පුළුවන් නම් අනේ gedara හිටියානම් ඒ දෝමනස එනවා ඒව එන්නේ කාමෙට. ඒව එන්නේ ආමිෂයට. මෙතන එන්නේ කාමිෂයට කාමෙට නෙවෙයි. නික්කම්ම සිත වගේ මේ වාගෙම යම් වෙලාවක හිත කෙලේශයන්ගේ මේ කියන ඉද බික්ක වේබික්කු රාගා චිත්තං විමුත්තං හෝති දෝසා චිත්තං විමුත්තං හෝති මෝහා චිත්තං විමුත්තං හෝති කියලා යම් යම් වෙලාවල් වල අපි කිව්වොත් එදින්දා ජීවිතේ අමුදරුවන් රකින්න gedara ජීවිතේ පවා මේක හිතේ තියෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒත් එක්කම තියෙන හිත ආය රාගය ආපු නිසා අපිට වෙන් කරලා හඳුනා ගන්න බෑ. රාගේ නැති හිතයි රාගේ ඇති හිතයි. ද්වේෂය ඇති හිතයි ද්වේෂ නැති හිතයි. ඒ බව දන්න හිතයි ඒ බව නොදන්න හිතයි. ඒකට අපි කියනවා පිසිගේ පලා මල්ල වගේ හැමදේම දාලා තියෙනවා. දැන් මේ භාවනා කරනකොට කරනකොට චේතෝ විමුක්තිය හදනකොට අපි කරන්නේ උලුවන්තරන් ආසන්න කාරණාව සපේලා ඒ රාග ద్వේෂ මොහ නැති හිතවිලි බැත පහිනවා වගේ පිට කාටු අයින් කරලා කාටු අයින් කරලා බැත ටික වෙන් කරගන්න. එතකොට බැද කියලා කියන්නේ V වලට ඒ V කල් තියාගන්න පුළුවන්. බැතත් එක්ක පිට කාටුවත් එක්ක පිට කාටුවක් දැම්මොත් කාටුවක් දැම්මොත් කාටු කියලා කියන්නේ ඉතුරුලා තියෙන පිටුරු කෑලි බොල් වියට අරකට මැසවා. අරක පලිබෝ දෙනවා. අන්න ඒ වගේ මේ වෙන්කට හඳුනා ගැනීම ක්‍රමේ තමයි ඔය පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානය කියලා වෙන් කරන්නේ. ඒ දෙක ධ්‍යාන හිතත් අපේ දිනදා ජීවිතයේ ගෙවල් දොරවල් තියෙන ගේහසිත හිතත් අතර එහා පැත්ත මේ පැත්තට එහා පැත්තට පයින්නකොට තියෙන gedara එලිපත්ත කියලා එකක් තියෙනවනේ. අපේ ගෙටක් ගේකට ගොඩ වෙනකොට එලිපත්තක් තියෙනවා. එලිපත්තෙන් ඇතුල් පැත්ත ගේ ඇතුලේ. එලිපත්තෙන් පිට ගෙයින් පිට කියලා කියනවා. හිතන්න එක්කෙනෙක් එලිපත්ත වල හිටගෙන ඉනවා කියලා අපි කියන්නේ එලිපත්ත වල ඉන්න බලාලා වගේ කියලා. ඇතුළට පයින්න පුළුවන් පිට පයින්න පුළුවන්. අන්න එතෙන්ද යනකොට අපි කියනවා ගෙට කොඩ වෙලත් නැහැ නැත්තේත් නැහැ. නිකන් හරියට මිදුලෙන් කුල උස්සලා එලිපත් උඩ තිබ්බා වගේ ඒකට උපචාර සමාධිය කියලා කියනවා. ඉතින් උපචාර සමාධියට හිත හිත යනකොට කෙනෙකුගේ හරි අමාරුයි ඇත්තටම දැන් ඔන්න කෙලස් තිබුණා දැන් උප දැන් කෙලස් නැති තත්ත්වයට පළවෙනි ධ්‍යාන තත්ත්වයට කියන්න යන කියනවා කියලා ඒක හේතුකෝ කියන්න බෑ. නමුත් පරිසම්මිදා මාර්ගයේ තියෙන එක ඇදලා දාලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මම දන්නේ ලොකු ස්වාමීන් විතර ඒ පරිසම්මිදා මාර්ගයේ පොත පිළිබඳව අවබෝධකින් කටයුතු කරපු උතුමෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. ඇදලා දාලා තිනවා ඔය සමත විදර්ශනා භාවනා මාර්ගය කියන පොතේ ඒක ලොකු සංසය අවුරුදු 80 වෙන්න ඉස්සලිය පොතක්. ඒකේ සඳහන් කරලා තියෙනවා කොහොමද කෙනෙක් දැනගන්නේ මේ නීවරණ වලින් තොර தත්යකට මගේ හිත తాවකාලිකව ගියයි කියලා. ඒකේ ලියලා තියෙනවා අබිනතං චිත්තං රාගානුපතිතං නෑ අතීතානු ධාවනං චිත්තං විකෝපානුපත්තං රාගස සමාධිස්ස පරිපන්තෝ. Tamange හිත වර්තමානයේ තියෙන වෙනුවට සතියේ තියෙන වෙනුවට ආනපාන වගේ එක තියෙන වෙනුවට අතීත දේවල් කල්පනා කරන්න ගියයි කියලා Tamanට වැටහෙනවනම් අතීතානු ධාවනං චිත්තං අතීතේ අනුව දුවන්නා වූ හිත. එතකොට පශ්චාත්තාවයක් හිතට දැනෙයි කියනවා. එතකොට සමාධිය කැඩලා කියලා හිතාගන්නයි කියනවා. වර්තමානයේ මම පණවා ගන්නාලද උදාසීන පේක්ෂා සහගත නොමිලේ ලැබෙන අරමුණ තියා තබා හිත අතීතයට ගියා නම් අතීතයේ අණු ඇදිලා යන ගතියට කියනවා අතීත අණු ධාවන චිත්තංග අතීතයේ අණු ධාවනය කරන හිත අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවා. මේක භාවනා කරන කෙනාට වෙන එකක් විතරක් නෙවෙයි බෞද්ධයාට වෙන එකක් නෙවෙයි ඕනම කෙනෙක් අතීතෙට ගියොත් පශ්චාත්තාපේ තමයි. ඒ වගේම අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං අනාගතේ සැලසුම් හදන්න යනවා. දැන් මට මෙව මෙව හම්බුණා ඒ නිසා මේට වැඩි වේගෙන් මට යන්න පුළුවන්. කෙටි ක්‍රමයක් හොයන්න ඕනේ ආදි වශයෙන් අනාගත සැලසුම් හදනවා. ඒක සාමාන්‍ය තරුණ ජනතාවගේ වැඩි වයසක අයට වැඩිය. ඒකට හිත විකම්පණය වෙනවා. උද්දීපන වෙලා එනවා. කුතුහල ධනක වෙනවා. ඊට පස්සේ සමාධිය කැඩෙනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි මේ වර්තමාන මොහොතේ තියෙන මේ සරල අහිංසක ගතිය වෙනුවට අතීතානුධාවන හිතට පොහොර දානවනම් ඒක ඇවිල්ලා දන්නේ නැතුව ඒකට පයින්රිලුන්ට ඉරිමම් බඳිනවනම් ඉතින් ඒක නාට ඔය කින සුවිමුත්ති චිත්තය රාගය ద్వේෂය මෝහේ නැති හිත හම්බ වෙන්නේ යාර අතීතේ පශ්චාත්තාප වෙන ద్వේෂය හෝ අනාගතේ පතන්නා වූ ආසාවෙන් මැඩෙනවා හැබැයි ආ හිතන මේක අත්තු කුසලයක් මේක මගේ හිතසුව පිණිස වෙන දෙයක්. මට අනුකම්පාව විස මම කරනවා කියන විදිහ තමයි මේක මතුවේ. එයා සදාචාරාත්මක හිතන බලන්නකො අර වැඩේ මගේ ඇති වුණානේ ඒ නිසා මම කරපු වැඩේ වැරදි. ඒ නිසා මම මේකට පශ්චාත්තාප වෙන එක සදාචාර කියලා හිතනවා. එහෙම නැත්නම් සීල කියලා හිතනවා. ඉතින් ඒක න අනිවාර්යයෙන්ම සතිය නැති, සරල භාවය නැති, අහිංසක නැති, අරමුණ ගිලියගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා අතීත අනාගත දෙකට යනකොට රාග ద్వේෂ දෙක හොල්මනක් කරනවා. ඒ වගේම අබිනතං චිත්තං රාගානුපත්තං සමාධිස්ස පරිපන්තෝ අපටතං චිත්තං දෝසානුපත්තං සමාධිස්ස පරිපන්තෝ. අපි මේ භාවනා කරගෙන යනකොට ඒ තමන් කරන භාවනා අරමුණට හෝ ඒ අරමුණට බාධා කිරීමට පැමිණෙන අරමුණක් විශ්ේ අපිට ආසාවක් ඇති වෙන්න පුළුවන්. අපි සක්මන් කර කර ඉන්නකොට සක්මනේ පා වෙලා නම් එතන තියෙන මොන හරි දකින්න දෙයකට අත හිතෙනවා. මේක ඉපා වෙච්චි තරමට. එතකොට අපි අර භාවනා ආරම්භන තබා සතිය තබා පනිනවා අර පේන රූපෙට හරි සද්දෙට හරි ගන්ධෙට හරි මේක අපිට කියලා නෙමෙයි සිද්ධ වෙන්නේ. අපේ හිතේ තියෙන ජඩ ගතියක් තියෙනවා. වඩා තැප තියෙන තැන පයින්නවා. ඒ කියන්නේ වඩා කෙලස් තියෙන තැන පයින්නවා. ඒ පනිනකොට රාග කියන නාශනුවෙන් තමයි අදින්නේ. හරියට රූකඩේ උඩ ඉන්න මිනිහා නූල උස්සනකොට අර රූකඩේ පණ තියෙන කෙනෙක් වගේ අතපය උස්සනවා වගේ අපේ හිත රාගෙට ඇදලා දානවා. ඉතින් මේක එතනදීම අල්ලනවා කියන එක මෙතෙක් තිබිච්ච මේ උදාසීන අරමුණ තබා මේ රාගයකට ඇදලා යනවා කියන එක එතනදිම අල්ලනවා කියන එක සමතයට වැටෙන්නේ ඒක විපස්සනාට වැටෙන්නේ. අපි කරන්නේ සමතෙදී නැවත නැවතත් එහෙම දුවද්දිත් අරමුණේම ගෙනත් යන්න උත්සාහ කරනවා. ඒ විදි ඒතකොට සමාලාට අපනතං චිත්තං එනවා නැද්දකින් කියලා හිතෙනවා. දැන් ආනපානේ ඉන්නවා. සක්මනේ ඉන්නවා. මොකක්ද අප්ප මේක කරලා ඇති වැඩේ? මේ හුස්මනේ හුස්ම කියන්නේ හුලන්නේ ඕක දැක්කයි කියලා කොහොමද නිවන් දකින්නේ මේක ඒ කායන මාර්ගේ වෙන්න පුළුවන් දිචින් එහෙමනම් ඉතින් හුස්ම ගන්න ඔක්කොම නිවන් දකින්න එපායි එහෙම නැත්නම් මේ වම දකුණ කියලා සක්මන් කරන එක හරනම් ආමිකේ කට්ටිය ඔක්කොම නිවන් දැකලා තියෙන්න එපායි මොකද හැමදාම වම දකුණ කරනවානේ. වෙන්න බෑ. ඒක වෙන්න බෑ කියලා අර ලස්සනට අරමුණ මතුවලා ලස්සනට සතිය පිහිටලා ලස්සනට මේ තව පියවර කීපයක් තියන්න පුළුවන්. තව හුස්ම ටික ගන්න පුළුවන්. අපනත චිත්තේ පහළ වෙනවා. ඒකට කියනවා නීරසකම කියලා. අපිට නුරුස්නා ගතියක් පහළනවා. අරමුණේ තමයි ඉන්නේ. අයියෝ කිඳලා ඇති වැඩක් නැහැ. ඒ වෙනුවට වෙන එකට යනවා. එතකොට ද්වේෂය ඇවිල්ලා අපිව බිම දානවා. ඉතින් මේ තාම සියුම්ම සිදුවෙන දේ නිතර කල්පනා විදි වෙන දේ ඒ තබා අපිට පුළුවන්ද අර ගත්ත අරමුණේම නැත්නම් ගණන්ලා තියලා හෝ එතෙන්ද ගියොත් මේ ඇති වෙන සියුම් ආසාව හෝ සියුම් තරහව නැති වෙනවා කියලා ඒක බුදු වෙන්න එපා ඒක දැනගන්න. ඒකේ සිද්ධ වෙන වෙලාවේ ඒක දැනගන්න බුදු හිතක් තියෙනවා. එතන කියලා දෙන්න කවුරුකුත් නැහැ. අහපු බණක් මතක් වෙන්න පුළුවන්. සංවිධානය වෙලා ගියොත් සූදානම් ශරීරින් ගියොත් අපි ලාභදායකයි. නමුත් මේ හිත එහෙට මෙහෙට පණින්නේ පැදුරටත් උන් කියන්නේ. මනාපමනාප දෙක. ඉතින් මේ මනාපමනාප දෙකට මනාපමනාප දෙක අපි අපායට ඇදගෙන යන නාස්රණු දෙකක් කියන එක කිව්වොත් මං හිතන්නේ මිනිස්සු බර ගානක් අකමැති වෙයි කියලා බුදුහාමරගේ පහළ වීම පිළිබඳව ලෝකේ. මෙතන බර ගානක් අකමැති වෙයි බුදුජානක දේශනා කරපු ධර්මයේ පිළිබඳව ලෝකේ. මම හිතුවා විශාල ගණනක් අමතා අපි මේ සංඝයා කියන රත්නයක් ලෝකේ තියෙන එක ගැන. උදේ මිනිස්සුන් දෝනේ මනාපමනාප දෙක. ජීවිතේම සකස් වෙලා තියෙන යනු. ඒ දෙකම ඉල්ලන අතර අමනාපේ එපයි කියලා කියනවා. මනාපේ විතරක් ඉල්ලනවා. කරන්න බෑනේ මේ වැඩේ. ඒ ඒ හටන ඒ ඒ හෙට්ටුව තබා මනාපත් නැති අමනාපත් නැති මේ අරමුණේ හිත තබාගෙන ඉන්නවා කියන එක මිනිස්සුයෙකුට ස්වභාවයෙන් කවදාවත් කල්පනා වෙන්නේ නැහැ කියන එක හොඳටම ප්‍රසිද්ධයි ත්‍රිපිටකේ. කයෙන් හරි අහලා තියෙනවා. අහලා ඒ වෙලාවට මතක් වෙනවා. ඒ වගේම අතිධාවණයට වැටෙනවා. මට මේ ඉඳගෙන ඉන්න පරියන්කේදී මේ මේ වැඩමුළුවේදී මට නිවන් දකින්න ඕනේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා ළඟින් ගියත් එයාට තරහ යනවා. පොත් ළඟින් මැත්ස යන්න බෑ. මේ බොහොම අමාරුයි. මම මේ දවස් 10ක් වෙන් කරගත්තේ මේ බලන්න මේ ළඟින් යනකොට සාරිකොන මගේ ඇඟේ වැටුණා. වැදුණා. ඒ මනුස්සයා දන්නේ නැහැ මට වෙන පාඩු මේ අන්තන් සමාධිය හැදීගෙන ඉන්නකෝ. බසපත ගාලා සද්ද කරනවා කියලා අර පොඩි දෙයකටවත් නුරුස්නා ගතියක් එනවා. ඒ අධික වීර්යය දනයි. ඉතින් ඒක තරුණ පිරිස් වල හරි වැඩි. එහෙම නැත්නම් වීර්ය අඩු වුණොත් පරියන්කෙත් නිඳ යනවා. සක්මනෙත් නිඳ යනවා. මෙතෙක් කල් ලෝකේ තිබුණා නිඳන වෙන රෝගේ නැතිලා යන. හිතගෙන බුදියන්න පටන් ගන්න. ඉඳගෙන බුදියන. ඉතින් මේ දෙක වෙනකොට බලන්න නිදිමත එනකොට එයා ඒකට සුළු කැමැත්තක් ඇතුවමනේ නිින්දට සහයෝගය දෙන්නේ. එහෙම නැත්නම් මේ නිදිමත එද්දිම අරමුණ සියුම් වේගන යන බව අරමුණේ සමාකාර බව ඇති වෙන බව දැනගැනීමේ විචක්ෂණ ඥානය නැති වෙලා හිත කැටි ගෑනවා. මිද්ද කියලා කියන්නේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මා වගේ. ඒක පාම්පෙත්ත ගහන්න බෑ ඊට පස්සේ. ඒක මිදෙනවා. එනිසා ඒ වෙලාවේ මේ දේ වෙන්නේ අරමුණ සියුම් වේගන යන වෙලාවේ නැත්නම් භාවනා ඉතාමත් වැදගත් වෙලාව කියලා එයාට කල්පනා ශක්තියක් එන්නේ නැතුව මත් කරගෙන තමයි මේ කියන කම්මැලිකම එන්නේ. නිදිමත එන්නේ. ඒකට එයා පුංචි සපක් හිතෙනවා. ශක් gedara හිතන පොඩි නිින්දක් දාන්න තිබුණා. කියලා අර එන නිින්දට උදව් කරනවා. එහෙම නැත්තම් නිින්ද එන්නේ නැහැ. ඒ නිින්ද කියන යෝජනාව ආවහම Taman එක ස්ථිර කෙරුවේ නැත්තම් යෝජනාව එන්නේ නැහැ. ඒ වගේ කම්මැලි මොහතක ඒ වගේ විචක්ෂණ බුද්ධි නැති වෙච්ච මොහතක මැට්ටා කියන හිත ආවට පස්සේ මේ එන්නේ නිදිමතයි මේ වෙන්නේ අරමුණ නීරස වේගන යනවා තුනී වේගන යනවායි කියන එක දකින්නවා කියන එක ওই කන කැස් බෑව වීසිදුරින් අහස බලනකොටදී බොහොම අමාරු දෙයක්. දුෂ්කර දෙයක්. ඉතින් කොයි වෙලාවක හරි යෝගාවචරය මේ හතරම අල්ලගත්තා. හයම අල්ලගත්තා. අතීතයට අනාගතයට යන්නෙත් නැහැ. මනාපත් නැහැ, අවනාපත් නැහැ. අධික වීරියක් නැහැ. අධික කම්මැලිකමක් නැහැ කියලා මේක දන්නවනම් ඒ වෙලාවේ සුවිමුත් චිත්තයක් තියෙන්නේ. අපි දවසේ කොච්චර වෙලාවක එකේ ඉන්නවද? මත අපි දන්නේ නැහැ. මොකද අර රාග රත් වෙච්ච හිතේ තියෙන භයානකම දන්නේ නැතුව අපි ඒකට පොහොර දානවා. අපි ඔහි මනාප රූප රූප බල බල ඉන්නවා. සන්ත සද්ද රූපට අහුම්කම් දෙනවා. ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප මේක නිදි පොහසත්කම කියලා කියන්නේ. අපි හම්බ කරලා පොහසත් වෙලා දරුවොත් එක මුළු පවුලෙම ඉඳගෙන කරන්නේ රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප නානා ආකාර වල්බූත අදහසිත හිත ඉන්නවා. නමුත් ඒ විනෝඩ මේක එනකොට වෙන් කළා හඳුනා ගන්න බැරිකම වුණාට මෙවැනි චිත්තක්ෂණ රාශියක් තියෙනවා අපි. ආන්න ඒක අඳුනා ගන්න පුළුවන්කම අපි කියනවා ප්‍රඥාව කියලා එහෙම නැත්නම් ඥානය කියලා. අඳුනා ගන්න බැරි නම් ඉතින් අර මැණිකලේ පය වැදුනට කන ඇහිඳලා කර ඇහිඳලා ගනිද කිව්වාගේ ඉතින් ඒක පහ වෙනවා. ඒකයි ලොකු සංසි කියන්නේ වෙළඳපොළ පහ වුණාට පස්සේ වෙළඳාම කරගන්න බැරි වෙච්චි වෙළඳ පිටසක් වගේ පශ්චාත්තාප වෙන්න එපා. මේවා පිළිබඳව පුදුම තීක්ෂණ බුද්ධියකින් බලන්න ඕනේ පරියන්කේදී විතරක් නෙවෙයි සක්මනේදී විතරක් නෙවෙයි ආරාමේ ඉනකොට විතරක් නෙවෙයි හැම වෙලාවෙම මේ හිතේ වෙන දේ හරියට මේ ටීවී කැමරාවක් වගේ නිතරම රෙකෝඩ් වෙනවනම් අපි කරන්නේ හැම රංගනයක්ම ටීවී කැමරා එක වගේ රෙකෝඩ් වෙනවනම් අපිට ඕන එකක් පසර කියලා බලන්න පුළුවන්. ඒ නිසා සතිය කියන්නේ ඒ වගේ හයි කරපු ටීවී කැමරා එකක්. හුඟ දෙනෙක් බයයි ටීවී කැමරා එක හයි කරනවා නම් දැනුම් දීලා තියන්න ඕන. මේක ෂෝට් සර්කිට් එකකින් කැමරා ගත වෙනවා කියලා. මොකද එහෙම නැත්නම් හැදෙන කෙනාගේ අයිතිවාසිකම් නැති වෙනවා කියලා කියනවා. රෑ වීදියේ ලයිට් දාලා තිනකොට හොරු කැමති නැහැ. ඒගොල්ලෝ ගල් ගාලා කඩනවා ඒක. මොකද ඒගොල්ලෝ අන්ධකාරයට කැමති. අපේ හිතත් ඒ වගේ. අපේ හිතත් මේව වසන් ගන්න හදනවා. බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ අපිට අවශ්‍ය නම් මේක හෙලි කර ගන්න පුළුවන්. හැබැයි හෙලි කිරීමේදී තමන් තමන්ගේ හිත ඒ විදිහට දැක් ගන්න හදන මිසක් මේක දෙයයන් ආන්තේ මට කියලා දෙයි නැත්නම් ගුරුන් ආන්තේ මට කියලා දෙයි නැත්නම් මෛත්‍රී බුදුහාමරල මාව ගොඩ ගනී කියලා අපි හිතනවා නම් තාමත් තියෙන්නේ අපි ඊශ්වර ඇදහිල්ලක් තමයි. ඒ තියෙන එක වෙන් කළ දැනගන්න එක. අන්නේ වෙන් කළ දැනගන්නකොට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ බුදුජානන්සේකෙන් එකතු කරලා පරිසම්බිදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. එහෙම යනකොට වෙල වර එක අධික සද්ධාාවක් එනවා. අඬන්න හිතෙන තරම් සද්ධාාව. ඒතකොට ප්‍රඥාව බිඳුවට බයි. අනිකන ප්‍රඥාවක් එනවා. මේක කවුරුත් දීපගන්නේ මගේම ඥාණයෙන් මං උපයාගත් එකක්. මට අම්මා දුන්නෙත් නැහැ, ගුරුනාථය දුන්නෙත් නැහැ, මම්මයි කරලා ගත්තේ කියලා සද්ධාව බිඳුවට බහැලා ප්‍රඥාව වැඩි වෙනවා. ඉතින් මේ දෙක ආවට පස්සෙත් මේ සුවිමුත්ත හිතක් තිබුණත් යෝගාවචරගේ චරිතය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තටම යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. මේ ශද්ධාව ප්‍රඥාව කියන දෙක කඹයක් ඇවිදිනකොට කඹේ ඇවිදිනකොට දිග පොල්ලක් අරගෙන යනවා සම්බර කරන්න. ඒ පොල්ලෙන් තමයි සම්බර කරන්නේ. ඕගොල්ලෝ වෛරකයේ දිගේ යන රිලව බලන්න වලිගේ කෙලින් තියාගෙන ඉන්නේ. ඒක තමයි යූ එහාට මෙහාට යනකොට හැරෙන එහාට මෙහාට යන්න වනවනේ මං කරන්නේ ගලක් කරන් ගන්න. ගාවාට වලිගෙත් උට මතක නැති වුණා දුවන්න පටන් ගත්තාම කටුකම්බිකුත් දාලා තිනවා එතන. මට හරි ආසයි මගද මට එහෙම සමබරව යනවා පෙන්වන්න බෑ. සමතේ කරන කට්ටිය පෙන්වන්න බෑ. මට ඕනේ ඔක පොඩ්ඩක් හොල්ලලා වල්ලිවල බෝන්දයක් කරගන්න කියන වගේ. ඉතින් ඒ වගේ ගතියක් තියෙන ඒ දායන්තලම හැටි. මේ පිළිවෙලට මේ කියනවා. දැන් නිර සද්ධා ප්‍රඥාව ඇවිස්සනවා මට හරි ලාභයි. සම්බර වෙච්චාම කිසි ගතියක් නැහැ වගේ ජීවිතේ. ඒක වීර්ය සහ සමාධිය. වීර්ය වැඩි වුණොත් ඉද්ද ගැහුවාගේ ඉන්න හදනවා බෑ වුණා කියලා කනගාටු. වීර්ය අඩු වුණොත් වැක්කිරෙන ඉඳක් වෙනවා. මෙන්න මේකේ මේ භාවනාවේදී මේ ඉස්සර ගෙදර ගෙදරින් ඉන්නකොට ගෙනාවා නෙවෙයි මේකේ. මේවා කියන්නේ භාවනාවේදී හට ගන්නා ඒ ඉන්ද්‍රිය ධර්ම තදුපක නෑ. භාවනා හට ගන්න මේ දෙක සමබරව නෙවෙයි හටගන්නේ. හට ගන්නකොට සද්ධා වැඩනොත් වීර්ය අඩු වෙනවා. වීර්ය වැඩි මේ ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව වැඩිනොත් සද්ධාව අඩු වෙනවා. වීර්ය වැඩිනොත් සමාධිය වැඩි වෙනවා. සමාධිය වැඩිනොත් වීර්ය අඩු වෙනවා. මෙන්න මේක සමවර කරනවා කියන එක හරියට දරුවෝ පස් දිනක් හම්බෙච්ච අම්මා කෙනෙක්. ඒ දරුවන් අතර රණ්ඩු සරුවල් නැතුව මේ දරුවෝ ටික ඔක්කොම මේ එක තලයේ එක මැඩිමේ තියා ඉන්නා වගේ. එතෙන් කැලින් අල්ලගෙන ආපු අස්වේ පස් දිනේ බැඳගත්ත රතාචාර්යවරයෙක්. මේ අස්වේ පස් දෙනා හසුරන්න වගේ කිව්වහම සතිය කවදාකවත් එහෙම අඩු වැඩි වෙන්නේ නැති චෛසිකයක්. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහෙන් සතිය එහෙම අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. වීර්යයයි සමාධියයි අඩු වැඩි වීම වෙනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අඩු වැඩි වීම වෙනවා. ඉතින් අන්නේ ඒක දැකලා මම මේ ලියන්නේ මම මේ කතා කරන්නේ ශ්‍රද්ධාව වැඩි වීම නිසා නැත්නම් ප්‍රඥාව වැඩි වීම නිසාද වීර්ය වැඩි වීම නිසාද සමාධිය වැඩි වීම නිසාද කියලා යෝගාවචරයා ලියන රචනාව යෝගාවචරයම කියවලා බලනවා නම් චරිතය මොකද්ද කියලා කියද හැකි ඒ වෙලාවේ. ඒ වගේම ඒ වැඩේ වේගන එනකොට මේ කියන සුවිමුත්ති චිත්තයට යනකොට මුලදි මුලදි ගොඩාක් මෙනෙහි කරන්න ඕනේ. ගොඩදි ගොඩදි ගොඩාක් ආවරණය කරලා හදලා දෙන්න. පහුවෙනකොට අවශ්‍ය කරන වීර්යය අඩු වෙන්න පටන් ගන්නවා. හරියට වීණාවක් වාදනය කරන එකනා මුලින් මුලින් ගොඩාක් කල් යනවා. ඒ ආන්දරි ඉගෙන ගන්න. පහු වෙනකොට එච්චර ලොකු වාදනය කරන්න ඕන වීණාව ගත්තකම වාදනය කර ගන්න පුළුවන් සුසර කර ගන්න තේරෙනවා. ටයිප් රයිටර් එක ලියුමක් ගහන්න ගියත් ඒ වගේ. මොන ශිල්පේ කරන්න ගියත් මුලින් ගොඩක් ශක්තිය ඕනේ. නමුත් ක්‍රමයෙන් මේක හිත විමුක්ත වේගන එනකොට යොදන්න ඕනේ ශක්තිය අඩු වෙනවා. ඒතියෙද්දි තටමන්න ගියොත් අර ලැබෙන විමුක්තිය තියෙන ලය ඒකේ තියෙන ලතාව ඒකේ තියෙන సౌందර්යය එන්නේ නැහැ. හරියට මිර්කල ගන්න හදනවා. ඉතින් අර එnde end තදුපක විරිය වාහනට්ට එන කියලා end end වීර්ය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක යෝගාවචරය දන්නේ නැත්තම් මිරිකල අල්ලන්න හදනවා. ඒක ඥානানন্দ සාංශික කියනවා කඩු කඩුවෙන් සටන් කරනකොට අමෝරගත්තොත් කඩුව හතුරවන්න බෑ. හසුරවන්න කියලා තෑල්ලුවෙන් ඇල්ලුවොත් කඩුව ගලවලා විසිරෙනවා. ඒ නිසා කඩුව අල්ලන්න ඕනේ ඒක තාලයකට ඕනේ නම් ඒක එහාට හරවන්න පුළුවන් වෙන්න ඕනේ පලියක් වගේ හිටින්න. හැබැයි ගිලියෙන්න බෑ. අතින් ගිලියෙන්න බෑ. ආන්නේ විදිහට මේ කඩු ශිල්පයේ තියෙන මේ අතහතුරුවන කර්මනි භාවේ සුඛනාමේ භාවේ කියලා එකට කියන්නේ. භාවනාදී තේරෙන පටන් ගන්නවා යෝගාවචරයට. ඒ සුවිමුත් චිත්තෝ යනකොට ඊයුතු වීර්ය එන්නේ එන්නේ අඩුවෙට පටන් අර ගන්නවා. ඉන්ද්‍රිය ධර්ම සම්බර කරන්න පටන් ගත්තාම පමනක් එයාට හරියට පොළොස් සමුලේ පදම හරි ගියා වගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම එක තැන් වෙලා එක දෙයකට යොමු වෙන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් යෝගාවචරය ඉන්නේ මේ වල්ලස්සුවේ පස් දෙනෙක් පැඳගත්ත රතේක වගේ. හරීම වෙහෙසයි. ඒක නිසා ආධුනික යෝගාවචරයට පුළුවන් තරම් උදව් කරන්න. පුළුවන් තරම් පවන් තලන්න ඕන. මොකද මේ උපේන උපේන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දච්ච කුක්කුච්ච කියන නීවර නෙවෙයි. තමන් උපේන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඒ උපදින ඉන්ද්‍රිය ධර්ම පවා සමබතිකව සම්බරව හටගන්නේ ඒක නිසා කප්පා ගොවිතැනක් වැඩ කරන මිනිසයා ගහ හැදීගෙන එනකොට කප්පාදු පිහි අරගෙන ඒකේ අනවශ්‍ය අතු අයින් කරන්න වගේ තමන්ම වඩපු තමන්ම පොහොර දාපු ගහ හොඳ පළදාවක් උදෙසා කප්පාදු කරන්න වගේ යම් යම් කොටස් කප්පාදු කරන්න වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. යා කියාගෙන ඉන්න එක බලලා මෙතන වැඩි වෙලා තියෙන සද්ධාව මෙතන වැඩිලා තියෙන ප්‍රඥාව මෙතන වැඩිලා තියෙන වීරිය මෙතන වැඩිලා තියෙන සමාධිය කියලා ඒ එයාට මතක් කරලා දෙන්න ඕනේ. වෙනකොට තමයි මෙයා තේරුම් ගන්නේ කමඨා කමඨාන් කියන දෙයක් නැති වුණත් පහු වෙනකොට පහු වෙනට යාට Tamanටම තේරෙනවා මේ කෙලින් යන ගමන මේ වක්‍ර මාර්ගයක් ගත්තේ ඔය Tamanම වඩලනද භාවනා ගුණයක් නිසාමයි. ඉතින් ඒක නිසා ඒ යන පාරේ විපස්සනා උපක්ලේශ කියලා 10ක් හඳුන්ලා දීලා තියෙනවා ඕබාස ඥාන පීටි පස්සද්දි කියලා භාවනා කරනට ලැබෙන ආලෝකය ඇත්තටම යෝගාවචරයා උනන්දුකාරකයක් වෙනවා වගේ මේකට ඇලුනොත් එතනම ටැග් ගහනවා එතනම එක තැන කරකෙන්න පටන් අර ගන්නවා. ඊගාට විශාල ඥාන පහළ වෙනවා. පුදුමාකාර දේවල්. ඒ වෙලාවට. ඉතින් එතකොට ඒක පිටිපස්සේ නතර වෙන්න පටන් අරගත්තොත් ආයෙත් මඩවල කෙරුණ කෙනෙක් වගේ යෝගාවචරය හිර වෙනවා. පීටි පස්සද්දි ආදී මෙතෙක් භාවනා බලාපොරොත්තු වෙච්ච ඒ දේවල් ලැබෙනවා. ලැබෙන වෙලාවේ ඒක හරියට තක්සේරු කරගන්න බැරි වුණොත් මේ දක්ෂ යෝගාවචරයට විතරක් බොරු වලවල් 10ක් තියෙනවා. අදක්ෂ යෝගාවචර එතෙන් එන්නෙම නෑ. එයා ඊට ඉස්සෙල්ලම හලුගසා දාගෙන නැගිටලා යනවා. ඒ නිසා අන්න එතනදී යෝගාවචර විශේෂ පරීක්ෂණයට ලක් වෙනවා. මේ 10ෙම හැම කෙනාටම කරදර කරන්නේ එක එකනට එක එක දේවල්. ඉතින් මේ සාමූහික කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් කියන දේ අනිත් එක්කන අහගෙන ඉඳලා ඒක කොපි කරන්න ගියොත් ඉතින් විභාගේ පෙළ වෙනවා. කොපි කරලා. එදි මේ භාවනා හරියාගෙන එනකොට තමයි ඒ විවිධ හොල්මන් විවිධ නානාරුදු වේසමවා මග අවරණු. ඒ වාසනාවට මේ තේරවාද ශාසනය හැම එකක්ම අඳුනගෙන තියෙනවා. හැකේම හැම එකක් ප්‍රසාරගත කරලා තියෙනවා. ඒ නිසා ඒක එනකොට ඒක මග ආරවාගෙන ඒක තමන්ගේම ගුණය තමන්ට බාධාවක් කරගන්න නැතුව. නැත්නම් තමන් දන්න දේ අඟ උස්සන්නේ නැතුව. නිහතමානී වෙලා යනවනම් තමන්ට තේරෙන පටන් ගන්නවා මේ ಗುಣ චරිතේ තෑහෙන වෙනසක් ඇති වෙන්න ඕනේ එන සමාධිය පිළිගන්න සුළු ගතියකට එන්න. තමයි තෑහෙන කැපකිරීමක් කරන්න වෙන තණ්හා මාන නැත්තම් තමන්ගේ තියෙන ඒ අකුසල් ධර්ම හිමීට හිමීට අයින් කරන්න ඕන. අයින් නොකළොත් මේ ලැබෙන ಗುಣ ටික දරන්නේ ඒ කියනවා සිංහ තෙල් දාන්න නම් රත්තරන් භාජනයක දාන්න ඕන. මණිකක් තියෙනවනම් විල්ලුද උඩ තියන්න. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනම් ගඳ කිලියක තියන්න ඕන. ධාතුන් වහන්සේලා වැසි කිලියක තිබ්බට ගැලපෙන්නේ නැහැ. ඒවා හිටින්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට මේ සුවිමුත්ති චිත්ත කියන මට්ටමට එනකොට මේ යෝගාවචරය තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා, තමන්ගේ ජීවන රටාව අවසහා දාගන්න අවස්ථා ලක්ෂයක් දෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමහර වෙලාවෙ එව්ව හදාගන්න නැතුව මේ උසස් සමාධි බලාපොරොත්තු වෙන්න උනාට ඒක ගලක් උඩ වැපුරුවා වගේ. සරු බීජයක් වපුරන්න ඕනේ සරු පොළව. ඒක සකස් කරගන්න අවස්ථාව ලැබෙන එක තමයි අපි කියන්නේ මේ අපේ පරිණාමයේ නතර වෙච්ච එක. මේ භාවනා කරනකොට ලක්ෂයක් අවස්ථා දෙනවා අපිට නැවත සලකා බලන්න. සර්වඥාන්සේ ජාතක 495ක් දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙමයි මම සකස් කරගත්තේ කිය. ඒ පමණ නෑ. ඒකට කිසි පමාවක් නෑ. මේක හැදෙන්න පුළුවන් කර්මන්නේ භාවයේ තියෙනවා නම් එහෙම නැත්නම් නිහතමානිකම තියෙනවා නම් අහිංසකම තියෙනවා නම් ගුරුවරට බය නැතුව හසුරවන්න පුළුවන්. නමුත් පොල්ලට ලොකු බලං වෙන්න ගත්තොත් කියන්නේ අහන්න නැතුව ඒකට ප්‍රධානම හේතුව පොත් කියවන එක තමයි. මේ පොත් කියවීමෙන් ලැබෙන දැනුම හැම වෙලාවෙම මේ මැටි ටික හොඳට පදන් වෙලා නැතුව වගේ ඔය ගල් තියෙනවා. ඉතින් සකේ තියලා අඹරනකොට කරකවනකොට අර ගලක් කියලා අහුනොත් එතන වතුර ලීක් වෙනවා. ඉතින් ඒ කියන හැම වෙලාවෙම ඒ ග්‍රන්ථ පලිබෝධේ පලිබෝධම නැහැ අහිංසක වෙන්න දන්නවා. එහෙම නැත්නම් නිහතමානී වෙන්න බලනවා. ඒ වගේ මේ අපිට හොඳ ආවාස ලැබීම හොඳ සිව්පසේ ලැබීම සියල්ලම බාධාවක් වෙනවා. අපි හිතනවා මේ ඔක්කොම මට සලකන්න ඕනේ මොකද මම භාවනා කරන කෙනෙක්. ඒකල්ලෝ කැම කාලා තමයි මට කන්න දෙන්න ඕනේ. මම එනකොට පාරෙන් අයින් වෙන්න ඕනේ. මේව එහෙම එහෙම නීතියක් නැහැ. ඒ ලැබෙන හැම අවශ්‍ය කරන පහසුකමක් ලැබෙන්නේ මගේ පිනට කියලා හිතනවා නම් එයා එතකොට සාසනය අවතක්සේරු කරනවා ධර්මය අවතක්සේරු කරනවා බුදුන්සේ ගුණ අවතක්සේරු වෙනවා ඔලොමල කම නිසා ඒකේ ග්‍රන්ථ පරිබෝධය පිළිබඳව ලස්සන කතාවක් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. හොඳටම දන්න මිනිසයා කොච්චර හිර වෙනවද කියලා. ඒ අනුරාධපුර කාලේ නැත්නම් අපේ සාසනයේ තිබිච්ච සුන්දරම ස්වර්ණමය කාලේ චූලාබේ කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා. හරිම දක්ෂයි. එයාට ඉඳලා තියෙන ලොකු හාමුදුර කෙනෙක් හරියටම මේ නායකකම දරන්න පුළුවන් කෙනෙක්. විචූලාභේ හාමුදුරුව අර උපස්ථානය කරන ගම ලොකු හාමුදුරන්ට මුළු ත්‍රිපිටකෙම කටපාඩම් කරා. කටපාඩම් කරලා ත්‍රිපිටක පාඩමට Tamanට පරීක්ෂණ මණ්ඩලයක් ඕනේ නම් ඒ කාලේ අනුරාධපුරයේ තිබුණලු රත්තරණින් හදපු gediyak. එහෙම නැත්නම් දැන් අපි ඒක පිත්තල එකක් නේ. ඒක ගහපුවාම උත්තර සද්දයක් ඇහෙනවලු. දැන් කවුරු හරි සූදානම් එයා කියනවා අනේ මට ආචාර්ය මණ්ඩලය සැපෙලා දෙන්න. මගේ මේ ත්‍රිපිටක පරීක්ෂණය කියන්නේ. චූලබේ හැමරෝ gediy ගහලා ලොකු සාන්තික උපස්ථාන ගියාම ඇහුවලු චූලබේ අද මේ රත්තරන් gediy ගැවුවා. මේ කවුද දන්නේ? ඉතින් වැඳලා කිව්වලු අවසරයි සාංශ මම ත්‍රිපිටකේ කටපාඩම් කරා. ඒක නිසා මම ඉල්ලුවේ කියලා. හා. කියලා ඇහුවලු වචනක් දීලා උත්තරේ. මේ වචනේ තේරුම මොකක්ද කියන්නේ? දැන් චූලාබේ උත්තර දුන්න පස්සේ ලොකවතු හ්ම් කිව්වා. දැන් චූලාබේ හිතවල උත්තරේ වැරදි කියලා. තව උත්තරයක් දුන්නා. හ්ම්. තව උත්තරයක් දුන්නා. එල් දැන් උඹටම විශ්වාස නැහැ දැන් උත්තර තුනක් දුන්නනේ. ඔහොම කෙනෙකුට මොළ ත්‍රිපිටක පරීක්ෂණයක්. මේක කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ එකයි උත්තරේ එකයි. ඔබ ගිහිල්ලා එතකොට මාගම්පුරේ ඉඳලා රුණුපුරේට පයින් යවලා තියෙනවා. මෙතන ගුරුවරයෙක් ඉන්නවා. මෙන්න මේ ගුරුවරයාට ගිහිල්ලා මේක ආය කරගෙන වරේ. මේ පොඩි වැඩක් නෙවෙයි. මේක සැරයක් සම්පූර්ණ ඉගෙන ගන්න ත්‍රිපිටකය ආයෙ ඉගෙන ගන්න කියලා. එන් චූල බෑම්තු ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ලොකු ආමරණ කියලා අපි ලොකු ආමර උපාන්තේ නම කිව්වා. උපාන්තයට වන්දනා කරන්න කිව්වා. උපාන්තේ ළඟට ඇවිල්ලා පොත කියවන්න කිව්වා. අනේ ඔය ඇත්තනම් මම හොඳටම දන්න කෙනෙක් තමයි අපි දෙන්නයි කැටි ඉගෙන ගත්තේ. උන්ට මම හරි වයසයි. මට දැන් ඉච්චරම පොත් කියව ගන්න විදියක් නැහැ. නමුත් ඔය ගුරුන්නාන්සේට බෑ කියන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ දවල් වරුවේ වස් කාලෙක දවල් වරුවේ ත්‍රිපිටකේ කියන්නේ. මම රැයට අටුවාව කියලා දෙන්න මේ සෙනඟට කියන්නේ අවිලාගෙන ඉන්නේ කියලා. කියලා මඩුවක් හදලා මුල්ලු ගම මේකතු කරලා චූලාබේ දවල් වරුවේ බණ කියනවා නැත්තම් දේශනා කරනවා ත්‍රිපිටකය ගුරුනාන්තරයට ඇවිල්ලා දේශනා කරනවා. ඒකට අදාළ අටුවාව අටුවා කියලා කියන අර්ථකතනෙ. ඉතින් වස් සමාදන් වේගෙන එනකොට අන්තිම දවසේ වෙනකොට චූලාබේ ආම්දරෝ එයාගේ බණ ඉවරනකොට ලොකු සාන්ති ඇවිල්ලා චූලාබේ හාමුදුරන්ගේ ආසනේ ළඟ උක්කුටියෙන් වාඩිලා කිව්වලු මට කමටහනක් දෙන්නයි කිව්වා. ඊට පස්සේ ගෝල ඔබ වහන්සේ මේ මොකද්ද කරන්නේ? ඔබ වහන්සේ මගේ ගුරුන්නාන්තේ දැන් ඔබ වහන්සේ මේ තැනක ඉස්සරහම අය එතනින් ඉර උක්කුටියක ඉඳගෙන කමටහනක් ඉන්නවා. ඊට පස්සේ කළෝ අඤ්ඤෝ යාවසෝ ගත කස්ස මග්ගෝ. එවත්නි ගියමිනියගේ පාර වෙනයි. උඹ ගමන ගියමිනියේ. කියන්නේ චූලාභේ ශාන්තය එතකොටත් ආර්යයන් වහන්සේ නමක් වඩටපත් වෙලා. මේ උගන්නන හැමදෙරෝ එහෙම භාවනාවෙන් ඉහළට ගිහිල්ලා නැහැ. ඒ හැමතැනම තේරෙනවා මෙයා බණ ත්‍රිපිටකයේ කියන තාලෙන් එයා උගන්නන්න හදන අටුවාවටත් එහා චූලාභේ හැමදෙරෝ භාවනා පැත්තෙන් ඉදිරියට ගියා. ඒ නිසා තමයි උක්කුටිකෙන් ඉඳලා අනිය පැත්තෙන් සත්පුරුෂන් වහන්සේ මට කමටහනක් දෙන්නේ කියලා. ඊළ කියනවා ගිය කෙනාගේ පාර වෙනයි කියන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කොච්චර උගත් වුණත් එයා භාවනා කරපු කෙනෙක් ළඟට දකින්නකොට මගේ යාළුවගේ ගෝලයා ළඟට ගිහිල්ලත් උකුටිගෙන් වාඩිලා කියන ඇවැත්නේ අනුකම්පා කරලා මට කමටහනක් දෙන්න කියලා එයාට ඒ උගත් මාන්නේ කරදරයක් වෙලා නැහැ. දන්නවා මේ දන්න කෙනෙක් තමයි කතා කරන්නේ කියලා. ආන්නේ වගේ මේ සුවිමුත්ති චිත්තෝ කියනකොට තම කොච්චර දක්ෂකම් මෙව තිබුණත් ධර්මයේ නාමයෙන් බොහෝම නිහතමානී වෙනවා. ඒක දරහඳ. එහෙම එහෙම හැඩ ගැහෙන අනුගත අනුගත වෙන අනුයාත වෙන කෙනාට විතරයි එවැනි ධානයක් ලැබුණත් දරා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් නොලැබෙන එක නෙවෙයි වෙන්නේ. ලැබෙනවා. නමුත් ලැබුණට හොතෝත මඩිදා. ඒකට ගැළපෙන වාතාවරණයක්, ගැළපෙන චිත්ත tattයක්, ගැළපෙන සීලයක්, ගැළපෙන ප්‍රඥාවක් නැත්තම් නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න ගියා වගේ. ඒ නිසා මේ ධ්‍යාන භාවනා එහෙම නැත්නම් සුවිමුත්තු චිත්ත නැත්නම් චිත්ත භාවනා ඒ කරන කෙනා ඒ පරිසරයේ සකස් වෙලා නැත්තම් කරගෙන දෝෂයක් මොකක්වත් වෙන්නේ නමුත් Tamanට දරා සිටීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා මේ සුවිමුත්තු චිත්ත කියන එක ඇති වෙනකොට පැවිද්දෙක් වෙන්න ඕනේ, අරණ්‍යගත වෙලා තියෙන්න ඕනේ, රුක්ක මූලගත වෙලා තියෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙලා තියෙන්න. ඒක කරන්නේ මොකටද? ඒ ලැබෙන පිරිසුදු චිත්ත tattවය රාජධානි වල රකින්න බෑ. රජකෙවල් වල රකින්න බෑ. ගම්නියම් ගම් වල රකින්න බෑ. මොකද ඒක හදලා තියෙන්නේ කාමෙටමයි. ඉතින් ඒකට ඒ වගේ කැපකිරීමක් කරන්න කැමති නම් කොයි කාලෙක වුණත් ඒ සුමුත්තු චිත්තය ගන්නවා කියන එක එච්චර අමාරු නෑ. එහෙම කියන එකත් හරිය නෑ හැබැයි. අමාරු නෑ කියන්න බෑ. නමුත් ඒ ලැබිච්ච දේ රැක ගන්නවා කියන එක උපේනට වැඩිය අමාරු කියන්නේ මට ඕනලා තියෙන්නේ. ඒක නිසා ඒට අනුගත වෙලා සාසනානුලෝමික වෙලා ඒක රකින්නවා කියනකට මෙහෙමත් කියන්න පුළුවන්. ඒ සාසනානුලෝමිකලව රැක්කට සුමුත්තු චිත්තේ නැත්තම් අරණ්‍යගත වෙලා හිටියට කැලීර වෙලා හිටියට ඇති වැඩක් නැහැ නිකන් මේ සිංහම පරවගත්ත හිවලෙක් වාගේ වෙනවා. ඒ පරිසරයේ ਸਰවචනanse ඇති කරලා පිරුණම් බෑවේ මේ වගේ පිරිසිදු හිතක් ඇති කරගන්න කරන්ට ඒක රකින්න අවශ්‍ය කරන්නා වූ ධාතුන් වහන්සේට තියෙන කරඬුව වාගේ. මණිකර තියෙන විල්ලුද වාගේ. සිංහතර තියෙන රත්තරන් භාණ්ඩේ වාගේ. රත්තරන් බඳුන වාගේ. ඉතින් රත්තරන් බඳුනක් තිබුණාට ඇති වැඩක් නැහැ. ඒක තින්හ තෙල් නැත්තම්. ඉතින් මේ දෙක එකතු වෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට මේ පුද්ගලයා තුල තියෙන්න ඕනේ මේකට තරම් වෙන ඒ ලබන සුවිමුත්ති චිත්තයට තරම් වෙන වපසරියක් පරිසරයක්. ඒකට කියනවා ආතන්න කාරණාව කියලා. එහෙම නැත්නම් කියනවා පච්චුපට්ඨානේ කියන. අදාළ පච්චුපට්ඨානේ තියෙන්න ඕනේ. ඉතින් මේ භික්ෂු සංඝයා නියෝජනය කරන්නේ ඒකට අප වෙච්චි ඒකට ජීවිතේ පූජා කරපු. ඉතින් ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ඔක්කොමලා ඒ භික්ෂුන් වහන්සේලාට මිනින්නාන්සලාට වඳිනවා ලොකු කැපකිරීමක් කරලා තියෙන කියලා. ඒක සාසනානුලෝමිකයි. හැබැයි අවසාන මොහොත වෙනකොට පච්චිමේ කාලේ සබ්‍රක්‍මචාරී පුට්ටෝ න මංකු භවිස්සාමීති මරණ වෙලාවේ මගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඇවිල්ලා ඇහුවොත් ඔබ මේ ගත කරපු පැවිදි ජීවිතේ මොන වගේ දෙයක්ද ලැබලා තියෙන කියලා මක්ු වෙන්න එපා. මේ උත්තරී මනස ධර්ම මොන හරි කියන්න පුළුවන් වෙන්නවා. ඒතර මේ ධ්‍යාන භාවනාවත් උත්තරී මනස ධර්ම වලට වැටෙනවා. ඒක නැතිකම නෙවෙයි මේක තියෙන එක වෙන් කරලා බැත පැහැලා බැත ටික වෙන් කර ගන්නවා කියන එක හරියට මේ රත්තරන් පසක රත්තරන් ටික වෙන් කර ගන්නවා වගේ. ඒ රත්තරන් වෙන් කරනකොට බුදුජානක කියනවා ගොර සැඩි කැට කැබලි අයින් කරලා ඊට පස්සේ මඩ අයින් කරලා ඒ සුකුම රොන් මඩ අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් රත්තරන් නිස්සාරණය කරගන්න එක පංසු දෝවන කියන සූත්‍රයේ වෙන් කරලා තියෙනවා. ඉතින් අපි ඉන්නේ මේ මඩ කැලල් අයින් කරගමින් යනවා. ඒකට අපිට පේනවා යම් යම් රත්තරන් ගති වැඩි වෙනවා. හැබැයි ඒ වගේ බැඳිලා තියෙන අර සියුම් කොටස් ඉවත් කිරීම සඳහා ගරණ ක්‍රම තියෙනවා. ඒ ගරණ ක්‍රමයේ කොච්චරද කියනවා නම් ලබන රත්තරන් වලට වැඩිය වැඩි ගැරීම සඳහා යන බියදා. ඒවට රත්තරම්පත් කියන්නේ නැහැ. රත්තරම්පත් කියලා කියන්නේ 0.05කට වැඩිය රත්තරන් තියෙන ප්‍රදේශ. ඒක ඕස්ට්‍රේලියාවේ පර්ත් වල කෙරෙනවා මේ දවස්වල. ඉතින් ඒගොල්ලෝ ඒක අරගෙන නැව පිටින්ම ජපානයට අරිනවා. ජපානයේදී තමයි ඒක වෙන් කරගන්න පුළුවන්. මේ ලංකාවේ පස්සෙත් තියෙනවා. ත්‍රිපුණට ඒක වෙන් කිරීමට යන වියදම රත්තරන් කැල්ලක් හල්ලියට ගන්නවට වැඩිය අමාරු. මේ මුළු මහා සාගරේ තියෙන රත්තරන් ටික මීටර් 16 16 16 ලොකු ඝණයක් තරම් තියෙනවා. ඉතින් ඔක්කොම කරන මහමුද වේලන්න ඕන. ඉන්දර නැහැ. අද රත්තරන් නැත්තේ නැහැ. දැන් හැම මුහුදු වතුරකම රත්තරන් තියෙනවා. අපි ගන්න පතෝල වලත් රත්තරන් තියෙනවා. පතෝල විශේෂයෙන්ම කියනවා රත්තරන් සහිතයි කියලා. මේක වෙන් කරගන්න එකයි ප්‍රශ්නේ. ඒක සඳහා තියෙන ක්‍රමවේදය පුදුමාකාර ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අපි හිතුවොත් මේ සුවිමුත්ත චිත්ත කියන එක මේ අපේ ළඟ නැති ගෞතම සරුවස්සන සාර ඉවර වෙච්ච මේ මෛත්‍රී බුද්ධ ශාසනය විතරක් තියෙනවා කියලා ඒක ප්‍රමාදයට වැඩිචි කතාවක්. හැම කෙනෙක් ආම තියෙනවා. වෙන් කර ගන්න පුළුවන්. ඒ වෙන් කරගෙන ඉවරලා ඒක තදංග වශයෙන් වෙන් කළ චිත්තක්ෂණ වශයෙන් එහෙම නැත්නම් විස්කම්බන වශයෙන් වෙන් කරලා Tamanට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඒ කෙටි කාලිනව නෙමෙයි ඒක සමුච්ඡේද වශයෙන් සෑහෙන පදාසයක් වෙන් කරන්න වෙනකොට සුමුත්ත චිත්ත කියන නම දාන. ඒ ප්‍රදේශයේ කෙලෙස් නැහැ. නිකන් උපමාවක් කියනවා පාසි බැඳිච්ච ජලයක අපි කලයකින් වතුර ගන්න ඕන නම් කලින් එහාට මෙහාට කරලා පාසි අයින් කරලා කලින් වතුර ගන්න පුළුවන් එතකොට ඒ ප්‍රදේශයේ පාසි වැහිලා නැහැ. නමුත් ටිකක් වෙලා ගියාම ආයවිලංක වහ ගන්නවා. ඒ වගේ යට වතුර කොහොමද පිරිසිදුයි? පේන්නේ පාසි තමයි පේන්නේ. එනිසා අපේ හිත බුදු ජානන්සේ දේශනා කරලා තියෙනවා කොයි කෙනාගේ හිතත් ඒ කියයි මේ ගෑන පිටිමේ පැවිදි උපදි නැහැ. පබස්සර මිදම්බික්ක වේ චිත්ත. මහන්නේ මේ මනුස්ස හිත කොහොමද ප්‍රබස්සරයි? ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. මේ පිටින් බැඳිච්ච කච්චල් ටිකක්. කහට ටිකක්. මඩ ටිකක් නිසා මේකේ දිලිසෙන ගතිය නැහැ. මේ පරණ වෙච්ච පිටල් භාණ්ඩයක් වගේ. නැත්නම් දඹ රත්තරණක් ඇතුලේ තියෙන. පබස්සරමි දම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. අසුතෝතෝ පුදුජනෝ තං නප්පජානාති. අසුවිරු ඥාන නැති කෙනා අර පිට තියෙන කච්චල් විතරයි පේන්නේ. යාට පේන්නේ නැහැ මේ පොඩි කච්චලේ අයින් කරපුවාම මඩ කහට අයින් කරපුවාම මලකඩ අයින් කරපුවාම ඇතුලේ වටන දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා යත් භාවනා කරන්නේ ලෙඩ කපුට වැල කන්නවා වගේ. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කියලා දෙකට දෙතවර වෙලා ඒ නිසා බුදු ජානසි කියනවා අසුතවත් පුතු ජනෝ තං නප්ප ජානාති තං අසුතෝතෝ පුතු ජනස සමාධි භාවනා නත්ථීති වදාමි උට කවදාවත් භාවනා හරියන්නේ නැහැ. මොකද Taman ළඟ තියෙන මේ ගුණය අව탁සීරු කරන එක තමයි පුත්තජනයයි කියන්නේ. හැම කෙනාගේම හිත එකයි. කවුරුත් හිතන්නේ. ඉන්න වෙන්න පුළුවන් හැබැයි මගේ එක නෑ. මොකද මම දන්නවා මම මෙච්චරක් අකුසල් කරලා තියෙන කියලා අර කරපු අකුසල් සේරම සමාදන් වෙනවා. මේ manussකම ලබනවයි කියන එක අත්පටිලාභයක් කියලා. ක්ෂණ සම්පත්තියක් කියලා. manussත්ත්ව ප්‍රතිලාභේ. හිතන කෙනෙක් කවදාවත් තව කෙනෙකුට බනින්නේ මම බලන්න මම කවදාකවත් කාටවත් බනින්නද කියලා. මම බුදු පුදුමාකාරයි. බුදුමහාතරයක් නෙදී. ආන්නේ වගේ තමයි. මෙතන කොයි කෙනා කොයි වෙලාවෙ නිවන් දකිද කියලා කාටවත් කියන්න බෑ. කොයි වෙලාවෙ හිත කොයි වෙලාවෙ විමුක්ත වෙයිද කියලා කාටවත් කියන්න බෑ. අපිට එහෙම කවුරු හරි අව탁සිර කෙරුවොත් අපිට අව탁සිරව බලපාන. ඒ නිසා සමානාත්මතාවය තියාගන්න. ඒ නිසා දානීය ප්‍රිය වචනේ සමානාත්මතාවයේ අර්ථචර්යාව කියන ඒ මානව ගුණ ධර්ම තමන් තුළ මේ භාවනා පටන් ගන්නකොට නැති උනට කමන්නේ ඒව වැඩෙන ගතිය පේන්න නැත්තම් ඉතින් අර ඒ සුවිමුත් චිත්තතාවකාලිකව ගත්තට රඳන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒකට අනුව ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වීම සඳහා Taman දැනගන්න ඕනේ manussකම කියන්නේම ප්‍රභාසර හිතක්. ඒකට ආලුතින් ප්‍රභාසරයක් දෙන්න ඕන කමක් නැහැ. ඒ ඒ ඔය දේශනාව ඔය ඉවර වෙච්ච ගමන් ඒකේ අනිත් පැත්තේ පළුව සර්වචන්සි දේශනා කරන අංගුත්තර නිකායේ එකක නිපාතේ පබස්සර මෙදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපකිලිටේ උපකිලිටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති මේ ආර්යා වාසයේ ඉන්න එක්කන මේක අහලා තියෙනවා. එයා දන්නවා මගේ හිත දැනට කෙලසිලා තියෙනවා. ඒ වුණාට මේකේ පිරිසුදු කරන්න පුළුවන් ගතිය තියෙන බව ආර්ය වාසයේ ඉන්න එක්කන දන්නවා. තං සුතවතෝ ආර්ය ශාවකෝ ජානති. තං සුතවතෝ ආර්ය ශාවකස සමාධි භාවනා අත්ථීති වදාමි. එයාට භාවනා කරොත් හරියනවා මොකද එයා බලන්නේ හැකි සංඥාවයි. ඒ හැකි සංඥාව නැත්තම් ඔය කාර් එකක් පරණ කාර් එකක් පේන් කෙරුවයි කියලා එන්ජින් එක සවුත් වෙලා තියෙනවා නම් මිනිස්සු ගන්න ගියාම පොඩ්ඩක් පහුරු ගාලා බලනවා. ඒ වගේම මොන ගුණේ අපි ළඟට ආවත් ඒ දරා සිටීමේ ශක්තියක් කියලා එකක් තියෙනවා. ඒ දරා සිටීමේ ශක්තිය තමයි සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ මේ මමත් මේ වෙනකොට මේ තරම් මේවා කරන්නේ මේක පොඩි ආශ්චර්යයක් නෙවෙයි. මගේම හැකියාවල් නිසා නෙවෙයි අනන්ත අප්‍රමාණ සංසාරේ අපි කරන ලද පාරමිතා කුසල් මෙතන තියෙනවා. එක වේලාවකට වැරදුනාට අපි අව탁සීරු කරන්න අල්ලපු ගෙදෙට්ට වැරදුනට අව탁සීරු කරන්න ගියොත් අපි තාමත් අර පළවෙනි කණ්ඩායමට වැටෙනවා. Tamange හිත දඹරත්තරන් නමුත් දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? කරන භාවනාව හරියන්නේ නැහැ. කිසිම හේතුවක් නැහැ. හරියන්න ඕන ඔක්කොම කුසලතා භව සම්පatti තියෙනවා. එයාගේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ගෝචරා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. යා අසාරදී සාරේ වශයෙන් දකින්න. සාරය අසාරේ වශයෙන් දකින්න. යාට කවදාකවත් සාරේ ආනිසන්ත බින්දින්න වෙන්නේ මොකද මිච්ඡා සංකප්ප ගෝචරා. ඉතින් මිච්ඡා සංකප්පේ නැති කරන්න නම් කිසිම මිනිසෙකුට කිසිම කෙනෙක් අව탁සිරු කරන්න හොඳ නැහැ. නාති නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසි කෙනෙක් අව탁සිරු කරන්න එපා. තමනුත් අව탁සිරු කරන්න එපා. ඒ අව탁සිරු නොකලට තමයි සංසාර දුක දැනගෙන ඉන්න ඕනේ සංසාර දුකින් ගැලවෙන්න කටයුතු කරන්න. ආන්නේම කරන කෙනාට තේරෙනවා මේ ලැබෙන ලැබෙන දේ මල් මාලෙට මලමල අමුණන්නා වාගේ එකතු වෙනවා. එහෙම නැත්නම් අඟුලි මාල මාලේ දාගන්න ඉස්සෙල්ලා බලපු මිරිණි වගේ කොච්චර දෝ මිනිසු මරනවා ඇඟිල්ල ගිහිල්ලා ඔහේ ගල් වෙනක ගල් බිල් එක තියෙනවා. මොකෙක් හරි කාලයක්. ඒකේ එකතුවක් එන්නේ ගොනුවක් එන්නේ. එන්නේ එකතුව ගොනුව එන එකට ධර්මයේ කියලා තියෙන ඕපනයික කියලා ගුණයක්. එnde ende ende තමන්න හොඳ කල්යාණ මිත්‍රව හම්බෙනවා. එnde ende ende ende කල්යාණ ධර්ම ඇහෙනවා. එnde ende ende වැටෙන්න පටන් ගන්නවා. ඒතර තමන් කලබල වෙන්නේ පුළුවන් තරම් ඒ ඕපනයි කියලා කියන උපනයනය කරන මෙහෙවන ගතියක් ධර්මයේ තියෙනවා. ඒක එnde ඉස්සල්ලා අපි නිකන් ගස් අඹ අඹ කඩලා දුම් ගහලා ඉදවන කෑව වගේ ඒ දුම් ගහලා කන එකට වැඩිය හොඳයි. තමන් භාවනා කරගෙන යනකොට තමන්ගේ ඇතිවෙනේ නිහතමානී අනිගති සතර සම්‍යක් සංග්‍රහ වස්තු වැඩෙනකොට ඒක නිසා සමාධිය ඇති වෙනවද නැත්නම් සමාධිය නිසා ඒක ඇති වෙනවද කියන එක හරිය අමාරුයි කියන්නේ. ඒ නිසා ඒක යෝගයක් වාගේ. මම තටමැව්වට හරියන්නේ හරි ගියාට ඒක මගේ ලාභයකුත් නෙවෙයි. ඒක ධර්ම ලාභයක්. ඉතින් ඒ නිසා ඒ ලැබෙන්න ලැබෙන්න වී කරලකට කිරිවදින්න කිරිවදින්න නිහතමානී වෙන්න වගේ වුණ ගහක් උඩ යන්න යන්න මුදුනට පාත් වෙන්න වගේ අර නිහතමානීකුත් එනවනම් යාට ඒ චිත්ත භාවනා සුවිමුත් චිත්ත කියන එක දරා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒක කටුස්සයි කරේ රත්තරන් බැඳා වගේ දරා ගන්න බැරි මට්ටමට ගිය ගමන් මානසික අසහන එනවා. එහෙම නැත්නම් කායික රෝග එනවා. ඒ අනුව ඒකට අනුව ඒ තරකට තරම් වෙන විදිහට කටයුතු කරන්නේ නැත. ඒ නිසා සුවිමුත් චිත්ත කියන එක පෙන්ලා දීලා තියෙන්නේ. Tamange හිතේ යම් වෙලාවක රාගෙ නැත්නම් යම් වෙලාවක ද්වේෂෙ නැත්නම් යම් වෙලාවක මොහෙ නැත්නම් ඒ චිත්තක්ෂණය හොඳට දන්නවා. රාග ද්වේෂ මොහ සහිත චිත්තක්ෂණේ වෙන් කරගන්න හැටි. ඉතින් මේ දෙක වෙන් කිරීමේ ක්‍රමය දන්නේ නැත්නම් අපි කියන පිසිගේ බලාමල්ල වගේ. ඉතින් ඒක නිසා මේ විෂ බීජ පිළිබඳව පරිශ්‍රණයේදී ඒක විද්‍යාඥයෙක් ඒ දවස්වල ලොකු අන්වීක්ෂ තිබුණේ වතුර ටිකක් බල්ලා තිනවා කොලරාව ආදී භයානක ලෙඩ රෝග බෝ වෙන ප්‍රදේශයකින් බලනකොට යාදකල් තියෙන පුංචි පුංචි බිඳු වර්ගයක් තියෙනවා කියලා තිත් වර්ගයක් තියෙනවා. ඉතින් මේක තියා හුදුට බලන ඉන්නකොට ඒ ඒ තිත් කැඩි කැඩි කැඩි කැඩි එnde end end වැඩෙන බවක් දැකපුවාම යා දැකලා තියෙන මේ වතුරට පණ තියෙනවා කිය. දැන් වතුරේ මේ පණ තියෙන ජීවීන් වර්ගයක් කියන. එතකොට එච්චරම ලොකු ඒ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ දැනීමක් තිබිලා නැහැ. ඊට පස්සේ යා දැක් කරලා තියෙනවා ඒ කදායමම මේ පැත්තේ කේතලෙන් කෙන්ඩියෙන් අයින් වෙන ආසුත ජලය ටිකක් අරගෙන තියලා තියෙනවා. ඒකේ මොනම බින්දුවක්වත් නැහැ මොනම වැඩිමකුත් නැහැ මොනම පණකුත් නැහැ. මේ පැත්තෙන් තියෙන වතුර බින්දුවක් ආසුත ජලය කීතලේ කෙන්ඩියෙන් ගත්ත ටිකක්. يعني ආශ්ප ජල වාෂ්ප ඝනීභවන වෙච්ච එක. මේ පැත්තේ තියෙනවා පණ තියෙන වතුර බින්දුවක්. ඒ කියන්නේ විස බීජ. දැන් කාලේ. මම බලාගෙන ඉඳලා පින්සලක් අරගෙන අර පණ තියෙන වතුර බින්දුවේ ඉඳලා නැති වතුර බින්දුවට පුංචි පාලමක් හදලා දුන්නා. එතකොට අර එක තිතක් මේ පැත්තේ ඉඳලා මේකට ගිය ගමන් පාලම කැඩුවා. එතකොට දැන් අර එක බැක්ටීරියාවක් දැන් කාලේ කියනවනම් පිරිසුදු වතුර ගියාට පස්සේ ඒක දිහා බලනකොට දැක්කලු පැය 24න් දෙකක් වෙනවා පැය 48න් හතරක් වෙනවා ඕමම බෝ වෙන හැටි දැකම ඔගෙන් තමයි අඳුනගත්තේ ඔය සුද්ධ ජීවන පිළිබඳ කතාව. ඉතින් මේ දෙක දෙකක් තියෙනකොටයි දෙක සම්බන්ධ කරපුවාමයි අරකින් මේකට සම්බන්ධ වෙන හැටි සම්බන්ධ නොවි තියෙන හැටි වගේ අපේ මේ විස බීජ සහිත තියෙන චිත්තක්ෂණයි විස බීජ රහිත තියෙන චිත්තක්ෂණයි යාවෙන්නේ අපි හිතුවත් ඒව එක එක කලවම් වෙලා තියෙන නිසා අපි හිතනවා මේව එකිනෙකට යා වෙලා කලවම් වෙලා තින්නේ. ඒ කලවම් වෙලා නැහැ පිරිසුදු චිත්තක්ෂණ පිරිසුදු චිත්තක්ෂණේමයි. ඉතින් මේක දන්නේ නැති නිසා චීනක් කන්නාඩේ නිසා මේ පිරිසුදු එක අපිරිසුදු කියලාත් හිතනවා. අපිරිසුදුක පිරිසුදු කියලාත් හිතනවා. ඒක තමයි අථාරේ සාරමතිනෝ සාරේ චාතාර දච්චනෝ සාරවද්දේ අසාරයි කියලා හිතනවා. අසාරදේ සාරයි කියලා මුඛින් මනින්නද මේක. ඒකයි අපි මේ දවස් ගණන් කමඨාන සුද්ධ කරමින් විවිධාකාර ක්‍රම හොයන්නේ. පාඩුවක් නෙවෙයි ඔක්කොම වැටෙනවා ආර්ය පරිශෙන්ට. නමුත් අපි ඔක්කොම කොච්චර කෙරුවත් මේ දුවන්නේ යටින් ධර්ම නියාම වගේක්. ඒ නියාම ධර්ම යටතේ අපිට ඕනම කෙනෙකුට ওই සුමිත චිත්ත කියන එක ලබා ගැනීම විභව ශක්තිය. එහෙම නැත්නම් කියන භව සම්පත්තිය තියෙනවා. ලබනවද නැද්ද කියන එක එයාට එයා ප්‍රයත්න කරනවද? ප්‍රත්‍ය සාර්ථකද? සාර්ථකච්ච බව දන්නවද කියන එක වෙනම කතාවක්. ඉතින් ඒක සතිය කියන එක හෝ භාවනා කියන එකට අපි පෙළඹෙන්නේ ඉස්සර ජීවිතයක් අපිට තියෙනවානේ. ඒ කාලේ මේවා පිළිබඳව රාත්තල් ගන්න දන්නේ නැහැ. ඔක්කොම එක මල්ලේ දාගෙන. දැන් තමයි අපි මේ යන්තම් වරින් වර මේ රාග සහිතිත රාග සහිත හිත, දෝෂ සහිතිත දෝෂ රහිත හිත, මෝහ රහිත හිත, මෝහ රහිත දෙකම සමානව බැලුවේ නැත්තම් රාගය අයින් කරන්නම්ම කියලා බලන හිත අනිවාර්යයෙන්ම දෝෂ වෙනවනේ. නිසා රාගේ රාගේ වශයෙන් ළඟින්ද ඇති එකයි නැති එකයි. ද්වේෂය ඇති එක නැති එක. මොහේ ඇති එක නැති කිව්වහම රාග තිබුණයි කියලා ගොඩාක් අපිට පශ්චාත්තාප වෙන්නේ. එතකොට මේ රාගය අපිව රත් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ද්වේෂය අපිව දූෂිත කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. මෝහය අපිව මුලා කරන ගතිය අඩු වෙනවා. ඒ නිසා මේ රාග ద్వේෂ මෝහ නැති කරගන්න නම් දැන් ඒක බුද්ධියට ගන්න නම් සීන කරගන්න. ඇති වෙලාවේ ඒක හැටි බලන්න. ඒක දෙමලෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කිය. කාමේ ඔලුවට ගහලා නටනවා. ඒක අපි ළඟ තියෙනවනේ මොකද්ද ඔකේ ප්‍රශ්නේ? ඒකයි රාගේ නැති වෙලාවයි දෙක අතර අරකත් ඉස්තිර නැහැ මේකත් ඉස්තිර නැහැ. අන්නේ දෙක වෙන් කර දැනී ගැනීමේ පරිශ්‍රයෙන් අපි කියනවා ආර්ය පරිශ්‍රණය නැත්තම් හිත Tamange හිත අස්පනා අපිට මොකද වෙන්නේ කියලා බලාගෙන ඇති වෙලාවේ අපි පිස්සු නටන හැටි නැති වෙලාවේදී අපි භාවනා යෝගාවචරයක් වෙන හැටි මේ එක චිත්තක්ෂණිකේ මේ දෙක මාරු වෙන හැටි තියෙන චපල භාවයේදී ආ බලලා දැන් මේකට අපි මෙතෙන් ආවේ ඒ නිසා මේ චපල භාවයේ දැකීම පවා ඒක බලන්න පුළුවන් ඒ මුණ දෙන ගතිය පවා සාකච්ඡා වෙන්නේ චිත්ත මේ සුවිමුත්ත චිත්ත නෙවෙයි සුවිමුත්ත පඤ්ඤාවල. මේ දෙක වෙන් කර ගැනීමේ විචක්ෂණ ඥාණයට අපි කියනවා රැඩිකල් වාදී නැත්තම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා රැඩිකල් වාදී විදිහට මේක දිහා බලන්න ඕනේ. ඉතින් භාවනා යෝගාවචරයට ඇර වෙන කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ මේ ඇති වෙන පෙරලිය, තමන්ගේ හිතේ මේ හොඳ නරක දෙක අතර වෙන පෙරලිය පරිේශන මට්ටමකින් විද්‍යාඥෙක් වගේ බලන්න බෑ. ඒ පෙරලියano එයාගේ හිත පෙරලෙන්න පටන් ගන්නවා. රාගේ නම් එපාමයි. ඒකට නොදැනම ද්වේෂයට ගිහිල්ලා. රාගේ එපා කියනකොටම ද්වේෂයට ගිහිල්ලා. දැන් රාගේ තියෙනවා එපා වීම යටින් තියෙනවා අනුසේ වශයෙන්. රාගෙ තියෙනවා ඒක දැනගන්නකොටම යටින් ද්වේෂයක් එනවා කියලා මේ දෙකම දැක ගන්නවා කියන එක මැජික් කාර්යයක් මැජික් එක පෙන්නකොටම ඒක අල්ලනවා වගේ වැඩක්. හැබැයි ආදි ජොලි වැඩි. අන්තිම ජොලි වැඩි මේ අපි මේ එක එක දේවල්ට අහුවෙලා සදාචාර වෙන්න ගිල්ල රාගය අයින් කරන්න යනකොට දන්නේ නැතුව ද්වේෂයට යන්නතු වෙලා. මේ අයින් කරන්නේ නැතුව රාගය ආපු වෙලාවේ දැකලා ඒකට අයින් කරන්න තටමන්නේ මේ ද්වේෂය නිසා කියලා දැනගෙන මේ දෙකම එක ළඟ තියෙන හැටි අපි දෙන්න මේ දෙක මේ උතුරු දින උතුරු කෘති වෙන දකුණු කෘති වෙන වගේ ඈත් කරලා තියෙන රාග ද්වේෂ නෑ දෙන්න එකට බුදියන්නේ. ඒ දෙන්න කොච්චර ළඟද කියනවනම් නිලුම්කොලේ තියෙන වතුර කඳුල වගේ කියලා ඥානන්ත ආමුදු කියන. දෙක ගෑවිලා නෑ. රාගය උඩ තමයි ද්වේෂය තියෙන්නේ. ද්වේෂය උඩ තමයි රාගය තියෙන්නේ. ඒ නිසා මේවා දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් කියලා. රාගයට ද්වේෂය සහ ද්වේෂයට රාගේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් කියලා ධම්මදින්න තෙරින්නාතේ කියනවා. ඒක සදාචාරවාදියා කැමති නැහැ දැනගන්න. නැත්නම් භාවනා දියුණු වෙන්න නම් ඒකට සූදානම් මනසක් ඇති කරගන්න. අපි ඒක සාකච්ඡා කරමු හෙට. මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. සිල් දිනාට මේ අතේ තියෙන මේ උපකරණ ආයුධ ටිකෙන් මේ තමන්ගේ වෙන සංසිද්ධිය දැක ගැනීමේ ඒ ඥානෙ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට තෙරුවන් සරණයි